ඉතින් මේ දිගට බණ ආපු අය දන්නවා අපි මේ බණ පහම ධර්ම දේශනා මාලාවම සඳහා මුලින් තියාගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තියෙන දසක නිපාතේ සඳහන් වෙච්ච ඒ අවිජ්ජා සූත්‍රය. ඒ අවිජ්ජා සූත්‍රයේදී සරුවචන් වහන්සේ ලෝකේ පවතින මේ නොදැනුවත්කම අවිද්‍යාව මෝහය ගැන කතා කරලා ඒක පිළිබඳ හොඳ අවදි වෙච්ච මනසකින් එහෙම නැත්නම් බුදු වෙච්ච මනසකින් ඒ අවිද්‍යාව කියන ප්‍රශ්න විග්‍රහ කරනවා. ඒ විග්‍රහ කරලා ඒක තාම බරපතල ලොකු සංකීර්ණ ප්‍රශ්නයක් වුණාට ඒක විසඳලා විසඳලා විසුතුරු වශයෙන් වෙන් කරලා වෙන් කරලා ඒක සාමාන්‍ය කෙනෙකුට පටන් ගන්න පුළුවන් පටන් අරගෙන ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් විශාල ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් ක්‍රමයකට ප්‍රශ්නේ පුංචි කරලා පෙන්වනවා. පෙන්නලා ඒ පුංචි තැනින් පටන් අරගෙන එක්කෝ කොහොමදයි සරුවච්චන් වහන්සේ ඒක ඒ ඒ පුංචි තනින් පටන් ගන්න බුදු වෙනකන් ගියේ. එහෙනම් තව කෙනෙක් යනවනම් යන්න ඕන කොහොමද කියලා පියවර 10කින් එකින් එකට එකින් එකට yaadena තුඩු දෙන උපනායනය වෙන පියවර 10කින් ඒ ප්‍රශ්න විසඳන හැටි මේ සූත්‍රයේ දෙවෙනි කොටසේ විස්තර වෙනවා. ඒ අනුව ඒ විශාල ප්‍රශ්න විසඳීම සඳහා ආරම්භක වූත් වැදගත් වූත් තිරණාත්මක වූත් පළවෙනි පියවර වෙන්නේ ඒ නියම කල්යාණ මිත්‍රාගේ ආශ්‍රය. නැත්නම් පඬිත ආශ්‍රය, සත්පුරුෂය ආශ්‍රය කිරීමයි. ඒකෙම අනිත් පැත්ත තමයි අපේ සියලු වනසට අපේ සියලු ලෙඩ දුක් වලට කරදර වලට දුකට ප්‍රධාන හේතුව අසත්පුරුෂ ආශ්‍රයයි. නැත්නම් කල්යාණ මිත්‍රයා, කල්යාණ මිත්‍ර නැතිකමයි, බාලයන්ගේ අසුරයි. ඉතින් ඒක අපි හොඳට තේරුම් අරගෙන අපි ආශ්‍රය කරන අයගේ ඒ කල්යාණ මිත්‍රත්වය තේරුම් අරගෙන එහෙම නැත්නම් පාප මිත්‍රත්වයේ තේරුම් අරගෙන මේ දෙක විනිශ්චය කරලා ඒ කල්යාණ මිත්‍රය දිහාවට පඬිතුයන්ගේ දිහාවට හරවා ගැනීමේ වගකීම එක එක්කෙනෙකුට තියෙනවා. එක්කෙනෙකුට තව කෙනෙක් හරවන කතාවක් මේකේ නෑ. එක එක්කනාගේ වගකීම එක එක්කනාගේ ඔළුවට බාර දෙනවා. තම තමන් ආශ්‍රය කරන දේ අනුයි මේ යහ හෝ අයහපත් දේ හැදෙන්නේ කියලා අර පුංචි කුරුළු පැටවු දෙන්නෙක් තමන්ගේ කැදැල්ලේ එකට වාසය කරද්දී උලඟක් ඇවිල්ලා දෙන්න ගිහිල්ලා එකක් වැටෙනවා. හොර මුලක් ඉන්න තැනට අනිත් එක ගිහිලා ආරණ්‍ය සීනාසනේ සංඝයාතට වැටෙනවා. ඊට පස්සේ හොර මුලත් ඒ කුරුල්ලා හදනවා. සංඝයා වහන්සේ Taman හම්බෙච්ච කුරුල්ල හදනවා. එතකොට මේ දෙන්නගේ ඇසුර අනුව හොරමුණට වැටිච්ච කුරුල්ලට මොකද උනේ? අරණේ සීසාංශ වැටිච්ච කුරුල්ලට මොකද උනේ කියන එක පුංචි කතාවක පුංචි පොත්වල පවා සඳහන් වෙනවා. ඉතින් ඒ ක්‍රමීම තමයි මේ සත්පුරුෂ ආශ්‍රයත් අසත්පුරුෂ සංසේවනත් කියන මේ දෙක ඒක ඉතින් අපි නිතරම අවදීන් ඉඳලා හැකි තාක් දුරට ඒ අසත්පුරුෂයන්ගේ ඇසුරෙන් අයින් කරලා සත්පුරුෂ ආශ්‍රයට දාන එකයි ඇත්ත වශයෙන්ම කියනවා. ඒතකොට මේ සූත්‍රයේ ආරම්භක උපදේශي සරුවචනanse දෙන්නේ. ඉතින් ඒක එහෙම කරගත්තට එතනින් સમાપ્ત වෙනව නෙවෙයි. ඒක තීරණාත්මක පටන් ගන්න පටන් ගන්නවා. උනාට ඒ අසත්පුරුෂයා ළඟට ගියා නම් අසත් ධර්මය අහන්න හම්බෙන නිසා සත්පුරුෂයා ළඟට ගියා නම් සද්ධර්මය අහන්න හම්බෙන නිසා තමන් ගියේ සත්පුරුෂයා ගාවටද අසත්පුරුෂයා ගාවටද කියලා ඒ ඇහෙන දේමුත් විනිශ්චය කර ගන්න පුළුවන්. මොකද හේතුව මේ මිත්‍ර බොහෝ විට ප්‍රතිරූපක ස්වරූපයෙන් මිත්‍ර වේශයෙන් පෙනී ඉඳිනවා. පෙනී ඉඳිමින් කරන වැඩ කියන කතා හොඳට අහගෙන හිටියොත් සද්ධර්මයේ කතා කරන තැනට ගියා නම් ඉතින් සත්පුරුෂෙක් කියලා හිතා ගන්න පුළුවන්. ඒක නිසා මිත්‍රෙක් හමුන පමණින් යා කල්යාණ මිත්‍රෙද්ද පාප මිත්‍රෙද්ද කියලා දැනගන්න අමාරුයි. ඒ නිසා සද්ධර්මයේ දැහෙන්නේ අසද්ධර්මයේ දැහෙන්නේ කියන එක දැනගන්න පුළුවන්. සද්ධර්මයේ ඇහෙනවා නම් කල්යාණ මිත්‍රෙක් දැකලා හමු වෙලා කතා බහ කරලා සද්ධර්මයක් ඇහුණා නම් ඒ කෙනාට නොතිබිච්ච සද්ධාාවක් එක්ක ඇති වෙන්න ඉඩ තියෙනවා නැත්නම් තිබුණා වූ සද්ධාාවක් වැඩි දියුණු වෙන්න ඉඩ තියෙනවා. ඒ තමයි සද්ධර්මයේ ඇති ස්වභාවය. ඒ සද්ධර්මයේ නිකන් ඉන්නේ නැහැ. ඒක මොකද්දෝ Javaයක් ඇති කරලා දෙන Javaයට තමයි සද්ධාව කියලා කියන්නේ. ඒ සද්ධාව ඇති වුණාට පස්සේ ශද්ධාව මතින් යමක් වැඩක් කරනකොට නුවණින් කල්පනා කරන හැටි. නිකන් සාමාන්‍ය සිංහලෙන් අපි කියන පණින්ට පෙර හිතා බලන හැටි. පැනනට පස්සේ අමාරුයි. නිසා පණින්ට ඉස්සලා හිතා බලන ක්‍රමේ නැත්තම් අපි ගහක් වැවෙන්න ඇරියොත් පොරෙන් කපන්න වෙනවා. ඒ නිසා එච්චර වැවෙන්න ඉස්සලා නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩා ගන්න පුළුවන් නම් ඒක සූදානම් ඉන්නකමේ ලෑස්ති වෙලා යෑමේ සූදානම් ශරීරයේ ආනිසංශය. ඒ නිසා අපි ළඟ වැඩි වැඩෙන නරක ගති මොනවා හරි තියෙනවා නම් ඒවා බොහෝ ඝන බහල වෙනකන් ඉන්නේ නැතුව ඒක ඉනකොටම නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් මට්ටමට යනවාට අපි ශාසනය සඳහන් කරන්නේ නුවණින් සලකා බලලා කටයුතු කරන කෙනෙක්. යෝනිසෝමනසිකාර කියන වචනය සරුවචනන්සේ මෙතෙන්දී යොදවන්නේ. ඉතින් එහෙම නැත්නම් අපි අයෝනිසෝමනසිකාරය කියලා කියන්නේ අපි දැක දැක දන දන පමා වෙලා අන්තිමට ඒවා ලොකු වෙලා විලල් වෙලා ඝන බහල් වුණාට පස්සේ අපි අසරණ වෙලා දාස වෙලා ඉතින් අඬාව ගන්නවා අපිට මේක පාලනය කරගන්න බැරි කියලා. නමුත් යෝනිසෝමනසිකාරණ කරන දන්නවා මේක මේ මිච්චරම ප්‍රශ්නේ විලල්ුනේ ගොරෝසුනේ පමාව නිසායි අප්‍රමාදීව කටයුතු කරනවා නම් ඉස්සරහට හරි මේ ප්‍රශ්න ටිකක් හරි Tamange අතේ අර්ථතර ගන්න පුළුවන් කියන එක මේ යෝනිසෝමනසිකාර අයෝනිසෝමනසිකාර කියන පද දෙකෙන් ගැම් වෙනවා, ගම්ම්‍ය වෙනවා. යම් කිසි කෙනෙකුට මෙන්න මේ යෝනිසමනස්කාරය ඇති වුණා නම් එයාට වාසනාව තියෙනවා, පින තියෙනවා, සුදුසුකම තියෙනවා මේ සතිය පිහිටවන්න. සතිපට්ඨාන භාවනාවකට යන්න. ඒ සතිපට්ඨානයේදී අපි මේ බව දැනගෙන වෙච්ච මෝඩකම් දෙන්නට සාරියේ ආය මෝඩකම් නොකරම් මරියේ කියලා කතාවක් තියෙනවා. අන්න වගේ ඉස්තරහටවත් මෝඩකම් නොකරනද කරන කරන දේ එළඹ සිටි සිහියෙන් එහෙම නැත්නම් අප්‍රමාදීව කරන්න පෙළඹෙන එක තමයි අපි සාමාන්‍ය මේ භාවනා කරනවා කිව්වහම ඉතින් ගොඩක් වෙලාවට කැපිපේන විදිහට කරන්නේ. මේ අපි දැන් ওই දවස් 10 වැඩපිළිවෙලෙත් අපි උත්සාහ කරන්නේ ඉඳගෙන භාවනා කරමින්, සක්මන් කරමින්, එදිනදා වැඩ කරමින් පුළුවන් තරම් ගත වෙන සෑම චිත්තක්ෂණයකම අපි කොච්චරක් ඒ කරන චිත් වර්තමානයේ එළඹ වාසය කරනවාද කරන කියන දේ දැක දැක දන දන කරනවාද? සතිය පිහිටවනවාද කියලා. ඉතින් මෙන්න මේ විදිහට සතිය පිහිටවනකොට ඒ කෙනාට ඒ පිරිසුදු සතිය නිසා එලඹ සිටි සිහිය නිසා කරන දේ අවධානයේ යුක්තව කරන නිසා පාටලැවිලි අවුල් පහළ වෙනවා වෙනුවට දේවල් ලෝකේ සිදුවෙන ධර්ම නියාම පිළිබඳව යම් යම් ඥාන පහළ වෙනවා සම්පජඤ්ඤ ඥාන පහළ වෙන. ඒ නිසා ඒක සීය සහ නුවණ කියන දෙකයි සඳහන් කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේ නිතරම ධ්‍රුව පදයක් විදිහට සර්වඥාන්සේ සඳහන් කරනවා. කායි කායානුපස්සී වේති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කිය. එසේ චිත්තේ චිත්තානුපස්සී වේරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා හරියට මේ පන්නරයක් තියනවා වගේ කයේ හුස්ම ගන්න එක පිම්බීම හැකිලිම නැත්තම් සක්මන් කරන එක වගේ මේ කයින් කරන ක්‍රියාවල් දිහා සතිය පිහිටවන්න පිහිටවන්න ආතාපි කියලා කියන කෙලස් තවන වැර ඇතිව සම්පජඤ්ඤෝ සතිමා සම්පජානෝ සතිමා සම්පජානෝ කියන්නේ හොඳට නුවණ ඇතිව සතිමත්ව සාමාන්‍ය මේ පද දෙක යෙදෙන්නේ සති සම්පජාඤ්ඤ කියලයි. නමුත් මේ සතිපට්ඨාන සූත්‍රයේ සම්පජානෝ සතිමා කියලා අනේ ප්‍රාසයක් ඇති කරන්න ඕනවට නිසා ඒ ગાතා වෙලායක් ඇති කරන්න ඕන නිසා ඉස්සර පස්සට දාලා තියෙනවා. කොහොම හරි මේ දෙන නියුන් දරුවා. යම් කිසි විදියකට සතිය තියෙනවනම් සම්පජඤ්ඤය තියෙනවා. සම්පජඤ්ඤය තියෙනවනම් සතිය තියෙනවා. ඒ දෙන්නගේ අතර සද සම්බන්ධයක් තියෙනවා. මේක ඇත්තට දරුවත් යන වංශික ඉගැන්වීමේ බොහොම වැදගත් සංදිස්ථානයක්. ඉතින් අද අපි ඊයේ මේ ඊයේ වෙනකන් ඔන්නෝ ටික අපි සාකච්ඡා කරන්න යෙදුනා. අද මම ඉස්සරහට ගත්ත පදේ දවසේ මාතෘකාව වශයෙන් සති සම්පජඤ්ඤම් පරිපූර්ණං ඉන්දිය සංවරෝ පරිපූර්ණේති කියලා කියනවා. යම් කිසි කෙනෙක් මේ විදිහට සතියෙන් සිහියෙන් සම්පජඤ්ඤේ නුවණින් නැත්නම් සිහි නුවණින් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා දමණය වෙච්ච පුද්ගලයෙක්, නිවිච්ච පුද්ගලයෙක්, ඉන්දිය සංවරයක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අද දවසේ මාතෘකාව වෙන්නේ මේ සති සම්පජඤ්ඤයත් ඇති කෙනා කොහොමද නිවිච්ච පුද්ගලයෙක් ඉඳුරන් দমনය වෙච්ච පුද්ගලෙක් වාටපත් වෙන්නේ කියලා. ඉතින් ඒ දෙක අතර තියෙන සම්බන්ධය දිහා බලනකොට භික්ෂුවක් වගේ ගත්තොත් ඒ භික්ෂුව සමාජයේ දර්ශීය චර්චයක් එනිසා ඒ භික්ෂුවට සති සම්පජඤ්ඤයක් අවශ්‍යයි. ඒ වගේම ඒ තමන් අනුශාසනා කරන ගිහි පැවිදි ඇත්තන්ට ඉන්දිය සංවරකෙන් යුක්තව කටයුතු කෙරුවොත් විතරයි ඒ ගිහියෙක් හෝ තමන්ගේ ගෝල බාලයෙක් ගෞරව කරන්නේ. අපි හැමදෙරෝ නිවිච්ච කෙනෙක් ඉන්දිය සංවරය ඇති කෙනෙක් කියලා. එහෙම නැතුව ඒ කලබල ගති තිබුණොත් ඒ අර කෙනෙක්ගේ ගරු භාවනීය තත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා මේ ඉන්දිය සංවරය ඉතාමත්ම ආධ්‍යාත්මික ආගමික පැත්තේ ලකූ ජවයක් ලකූ බලයක් ලොකු අදිෂ්ඨාන ශක්තියක් ඇති කරනවා. නමුත් ඒක අර සති සම්පජඤ්ඤ වගේ සීනෝන නැතුව කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් ඔය දේශපාලනඥයෝ එහෙම නැත්නම් ඒ වැඩ කරන කට්ටිය බොහෝම සාන්ත ගති, බොහෝම නිමිච්ච ගති ඇතිව කටයුතු කරනවා. කටයුතු කරාට ඉතින් දවල් මිගෙල් වුණාට රෑ ඩැනියෙල් වාගේ ඒකේ අනිත් පැත්ත තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ කරන වැඩ නිසා ඒ රට්ටුන්ගේ ආදර ගෞරවට ලක් වෙන්නේ නැහැ. මෙතන කියන මේ ඉන්දියා සංවරය එහෙම මේ සෙනගේ ඉස්සරහා ඉන්නකොට තියෙන එකක් නැතිකොට නැති එකක් නෙවෙයි අර කරන කියන දෙයක් සීයෙන් බුද්ධියෙන් කරනකොට හේතුඵල ධර්මය අනුව පහළ වෙන දෙයක්. ඒ නිසා අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේ සීයෙන් බුද්ධියෙන් ඉන්න කෙනාට ඉන්දියා සංවරය ඇති වෙන හැටි පිළිබඳව ශ්‍රුතමේ ඥානය එහෙම නැත්නම් බහුසුත භාවයේ සඳහා කාරණා ටිකක් ඉදිරිපත් කර ගන්නයි. ඉතින් මම ඊයේ වෙලාගත්ත මේ සම්පජාඤ්ඤය කියන එක ප්‍රඥාවේ ක්‍රමයක් කියලා. නමුත් මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සම්පජාඤ්ඤය ගත්තාම සතිපට්ඨාන කියනවා ආනාපාන පබ්බය ඊට පස්සේ ඉරියාපත පබ්බය ඊට පස්සේ සම්පජාඤ්ඤ පබ්බය කියලා එකක්. එතනදී සම්පජාඤ්ඤ කියන පදයට මේ ඊයේ බණට කරන ඌණ පූර්ණයක් වශයෙන් සලකා ගත්තොත් වෙනත් අර්ථයක් දීලා තියෙනවා. ආනපනෙන් පස්සේ ඉරියාපත පබ්බේ කියලා කියන්නේ හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට නිදාගෙන ඉන්නකොට කියන ප්‍රධාන සතර ඉරියව්වේදී ඒ බව දැනගන්න. යනකොට යන බව දාන්නවා හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දාන්නවා වාඩිලා ඉනකොට වාඩිලා ඉන බව දන්නවා නිදා ගන්නකොට නිදා ගන්න බව දන්නවා කියලා දැන ගැනීම ඊරියාවත දැන ගැනීම. නමුත් අපි දවසක් පුරා ගත කරනකොට මේ ඉරියව් හතරෙම ඉන්නවට වැඩිය මේ වගේ අතරමැද ඉරියාපත සංදි දහස් ගණක් තියෙනවා. අන්නේ කුඩා අණු කුඩා ඉරියාපත සංදි වලදී සතිය පිහිටීමල සම්පජඤ්ඤය කියන එක සතිපට්ඨානෙදී කියවෙනවා. ඉතින් මේක ටිකක් විස්තර කරන එක හොඳයි. ඔය ඉන්දිය සංවරයේට බහින්න කලින්. මෙතනදී කියනවා <coughs> අපි සක්මන ගමු. සක්මනේදී අපි ඇවිදින එක කරන්න. ඇවිදින ගමන් කායනුපස්සනාව වශයෙන් තබන තබන පයක් ගානේ මේ වම තියෙනවා මේ දකුණ තියෙනවා කියලා ඒකටම බොහොම ගෞරව සම්ප්‍රයුක්තව ඒකෙම හිත පවත්තන්ට ගටයුතු කරනවා සතිය පිහිටවන. ඒතර වම තිනකොට හොඳටම දන්නවා මේ වම දකුණ නෙවෙයි වෙන තැනක හිත අන්දවන්ද අන්‍ය විහිිත වෙලා නැහැ කියලා දාන්න. ඒකෙන් පස්සේ වමට යනකොට වම කියලා දාගෙන. ඔහොම ගිහිල්ලා අපි හිතමු අපි කෙලවරට කියලා දැන් හැරෙනවා. සක්මණේ ගිහිල්ලා කෙලවට ගිහිල්ලා හැරෙනවා. හැරෙනකොට අර ඇවිදින ඉරියව්ව ඉඳලා හිටගන්න ඉරියව්වට මාරුවක් සිද්ධ වෙනවා. මේකට කියනවා ඉරියාපත සංධි කියලා. ඉරියාපත සංධි කියන්නේ එක ඉරියව්වක ඉඳලා අනික් ඉරියව්වට මාරු වෙනකොට පුංචි පුංචි පුංචි පුංචි වෙනස්කම් රාශියකින් තමයි මාරුව සිද්ධ වෙන්නේ. මෙන්න මේ ඉරියාපත සංධිය සතිය කැඩෙන්න හුඟක් වෙලාවට හේතු වෙනවා. එකම ඉරියව්වේ සතිය පවත්තන එක යම් විදිහකට ලේසි කියන්න පුළුවන්. ඇත්තටම සත්‍ය පවත්වන කෙනෙක් එච්චර ලේසි වැඩක් නෙවෙයි. නමුත් ධර්මානුකූල කියනවා මම ඇවිදිමින් ඉනකොට ඇවිදිමින් ඉන්න බාධාන කන්න ලේසි. ඇවිදිමින් ඉඳලා ගිහලා නතර වෙනකොට නතරලා ආපහු හැරෙනකොට මේ සංදියේදී අපි අර ගෙනිච්ච සතිය හැල හැප්පෙනවා. ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා අපි ප්‍රධාන පාරක වාහනයක් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා අපිට සිද්ධ වෙනවා ඉස්සරහ තියෙන හන්දියෙන් දකුණට දාන්න. ඉතින් දකුණට දාන්න වෙච්චාම අපි දන්නවා අපි පිටිපස්සෙන් වමාර වාහන වේගයෙන් යනවා ඉස්සරහින් යනවා. අපි දැන් වේගය අඩු කරලා වම් අතින් එන වාහන වල ඉඩ පාඩුවක් බලලා දකුණු පැත්තට හතුරු පාරට අපි වාහනේ හරවන්න ඉතින් එතකොට මාර්ග නීති වගේක් තියෙනවා. ඉස්සල්ලාම අපි පිටිපස්සෙන් එන අයට කියන්න ඕනේ අත දාලා හරියි මාර්ග සංඥාවකින් හරි මම තව නොබෝ වේලාවකින් මේ පාරපතේ වෙනස් කරලා මං පාරේ මැදට යනවා මම තව ටිකකින් එහා පැත්ත වම් පැත්තෙන් එන වාහනත් කපාගෙන මට එහා පැත්තේ හන්දියට යන්න ඕනේ කියලා. එතකොට පිටිපස්සේ ඉන්න කට්ටිය දන්නවා ඉස්සරහා තියෙන වාහනේ දැන් වේගය අඩු කරනවා. අඩු කරලා පතේන් පනිනවා. පැනලා අපි හරහට යන්න හදනවා. ඉතින් එතෙන්දී එහෙම කරලා පිටිපස්සෙන් එන වාහන හැප්පෙන්නේ නැති වෙන්න අපි සංඥා කරලා දැන් වමෙන් එන වාහන වලටත් ඉඟි කරන්න ඕනේ මට අනේ කරුණා කරලා මට යන්න දෙන්නී කියලා. මේ වාහන නැති පාරක නම් ඔකේ ප්‍රශ්නයක් නැහැ. නිතර නිතර වාහන එනවනම් අපි ඒගොල්ලන්ගේ ස්පාසුවක් බලලා හෙමීට දකුණු පැත්තේ පාරට දාන ඒකට දකුණු පැත්තෙන් එන වාහනේම තිබුණොත් සැලකිල්ලෙන් කරනවා. එහෙම නැතුව ආපු ගමන් පාරට හැරිවොත් මොකද වෙන්නේ? අපි සංඥා කරන්නේ නැතුව සංධිය ගණන් ගන්න නැතුව හැප්පුණොත් ගියොත් ඉතින් ඒක ඇත්තටම මාර්ග නීති උල්ලංඝනය සිද්ධ වෙනවා වාහන හැප්පෙන්න හේතු වෙනවා ඒ නිසා හන්දියකදී ප්‍රධාන පාරක ඉඳලා හන්දියකට යනකොට වේගය අඩු කරලා ඉස්රායින පස්සේගෙන වාහන වලට දැනුම් දීලා ඒ කරනවා වගේ එතනදී නොවුනොත් අනතුරුදායක වැඩුවා වගේ තමයි අපි මේ සක්මනේ ගිහිල්ලා නතර වෙන්න හදනකොට අපි ඒ පිටිපස්සේ ඉස්සරහින් එන වාහන කතාවක් නෙමෙයි තියෙන්නේ අර වාගෙම ගිය වේගෙන් කරන්න යන්න නරකයි. නැවතිල්ල කරන්න ඕන. අන්නේ ඉරියාපත සංදිවලදී සැලකිලිමත් නොවුනොත් අර ගෙනිච්ච සතිය හැල හැප්පෙනවා. ඒකට හොඳම නිදර්ශනය තියෙන හුඟක් වෙලාවට ඔය සක්මනේ තමයි. ඉතින් මේක සක්මන් භාවනාවේ අභ්‍යාසයක්. ඒ අභ්‍යාසය නිසා සක්මන් කරගෙන කරන කෙලවරට යනකොට ලෑස්ති වෙන්න ඕනේ දැන් මගේ සතිය කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා විශේෂ අධිෂ්ඨානයකින් ඉරි මාර්ග සංධියකදී දක්ෂ විනීත රියදුරේ ඒ මාර්ග සංඥා අනුගමනය කිරීමෙන් මාර්ග නීති උල්ලංඝනය කරගන්න නැතුව අනතුරු කරගන්නේ නැතුව තමන්ගේ ගමන සම්පූර්ණ කරගන්න. නමුත් වේගය අඩු කිරීමක් හේති බලාපොරොත්තු වෙන්න ඕන. අන්න ඒ වගේ ඉරියාපත සංදීයකදී සම්පජඤ්ඤය පාවිච්චි කරුවේ නැත්තම් ඒ යෝගාවචරයට දිගට සත්‍ය පාත්තන්න බැරි වෙනවා. ඒ වෙලාවේදී මේ වගේ පටිසද කරගත්තේ නැත්තම් ලෑස්තිකින් ගියේ නැත්තම් අන්න අර සතිය දුර්ලකම මතින් ඇහැ කියනවා ඔය දැන් ඇවිත් ඇවිත් හිටිය ඔක මහ කම්මැලි වෙඩි එපා වෙන හැටි රූප බලවට උන මට රූප බලන්න ඕන කියලා එයා එයා කලබල කරනවා. ඒකට කන කියනවා පයේ බල බල හිටලා මොනවද හම්බ වෙන දෙයක් ඇත්තේ නැහැ. ඕක නිකන් බල බල කම්මැලි වෙලා තියෙන්නේ. සද්ද ඇහුවොත් මොකද වෙන්නේ කියලා. මේ වගේ අර කායේ කායානුපස්සීව ගත කරපු හිත නැත්නම් කාය විඥානේ තිබුණ හිතට අභියෝග කරනවා චක්ක විඥානේ සෝත විඥානේ ඒකල කියනවා ඕ එකම දේ කම්මැලි කර කර ඉන්න ඊට වැඩිය පොඩ්ඩක් රූප බැලුවොත් මොකද සත්තු ඉන්නවා මේ කැලේ අපි දැකපු නැති කුරුල්ලෝ ඕක පොඩ්ඩක් බැලුවට ඉතින් සිල් කැඩෙන්නේ නැහනේ. ඕකට කමන්නේ නැහැ. ඔය ටික රූප බල බල ඉමු කියලා. එහෙම නැත්නම් මේ සද්ද අහුවට කමක් නැහැ කියලා. ඉතින් යෝගාවචරයට තේරෙන්නේ ඒ කායනුපස්සනාව තිබුණ හිත. දැන් මේ නැත්නම් කාය විඥානෙ තිබුණ හිත. දැන් චක්ක විඥානෙට කැඩෙනවා. සෝත විඥානෙට කැඩෙනවා. එහෙනම් මොකක් හරි එකට කැඩුණාට පස්සේ අපේක්ෂා කරලා ලෑස්තිලා ගියේ නැත්නම් අනිවාර්යයෙන්ම හැරෙන වාරයක් පාසා ගිනිච්ච සතියට බාධා වෙනවා. ඒ නිසා එතනදී ලෑස්ති වෙලා ගියොත් මම මේ ගිනිච්ච සතිය හන්දියේදී ගිනිච්ච මේ මගදී අරන් ගිය මාර්ග නීති පිළිබඳ ගෞරවය සම්දිස්ථානයේ කරගත්තොත් මට හැප්පෙන්නේ නැතුව පාත කරගන්න තු යන්න පුළුවන් කියන වගේ ඒ ඉරියාපත සංදීයේදී හැරෙන වෙලාවදී හොඳ සතියෙන් ගත කරලා ආපහු එනකොටත් අර අරගෙන ගිය සතියෙම ගේන්න පුළුවන් නම් ඒක ලොකු අභ්‍යාසයක්. මම මේ සක්මන ගත්තේ මොකද මේක පරියන්කේදී සිද්ධ නොවෙනවමත් නෙවෙයි පරියන්කේදී සිද්ධ වෙනවා අපි භාවනා කරනකොට වේදනාවක් එනවා වේදනාව වෙනකොට එනකම්ම අපි හිටිය අපි හිතමු ආනාපාන සතිය කියලා ඉන්නකොට ඔන්න වේදනාව ඇවිල්ලා ඇවිල්ලා කියනවා ඔය සෙල්ලම් හරියන්නේ නැහැ මට එහෙම කකුල හරි ගසලා දුන්නේ නැත්නම් ඕක කඩනවා මම වැටි කරනවා කියලා ඉතින් පෙරලි කරනවා ඉතින් අපිට එතකොට සිද්ධ වෙන වේදනාවෙන් අහලා හරි හරි ඔයාලට මොකද ඕනේ කියලා ඉතින් දික් කරපන් කකුල කියලා එනත නැගිට ඵලයන් කියලා කියනවා. ඉතින් එතකොට අපි දන්නවා දැන් විනාඩි 45ක විතර හිටියයි කියලා හිතමු. ඇත්තට කකුලේ වේදනාවන එක සාධාරණයි කියලා හිතලා ඒත් අපිට කියන්න පුළුවන් නම් හිතට හොඳයි. මම දැන් කකුල දික් කරලා දෙන්නම්. දික් කරාට පස්සේ මට ආයෙත් යන්න දෙනවද ආනාපානෙට? හොඳයි හොඳයි. කකුල දික් කරලා පස්සේ නම් යන්න දෙන්නම් කියලා. ඉතින් අපිට සමහර විටක ගනුදෙනුකට එන්න පුළුවන්. ආන්න එහෙම වෙලාවක අපි දැනගෙන මම මේ දැන් කකුල දික් කරනවා. ඒ දික් කරන නිසා කකුලේ තියෙන තද බල වේදනාව අඩු වෙනවා. අඩු වුණාට පස්සෙන් ආනාපානට එන්නයි හදන්නේ කියලා. එක පාරට කකුල දික් කරොත් මොකද වෙන්නේ? අර සතිය කැඩලා යනවා. නිසා ඒ වෙලාවේදී නැවතිල්ලේ කකුල දික් කරන්න ඕනේ. දැන් මේ යන පතයෙන් වෙන පාරකට දාන්නයි හදන්නේ. එතකොට හිමීට යෝගාවචරිකෝයේ කකුල දික් කරලා ඒ බව සතියෙන් යටපත් කරන අල්ලගෙන හිටියොත් දැක දැකිරුවොත් ආයෙත් හිමීට හිත අර තිබුණු ආනාපානට ගණ්ඩ තියෙන ඊට වැඩි. ඒ නිසා ඉරියාපත සංජීකදී පරියන්කේදී හෝ වේවා නැත්නම් පරියන්කේ ඉඳලා නැගිටිනකොට කොහොමද අපි බිමට අත තියලා බර ඇරලා නැගිටලා ඉඳගෙන ඉන්න ඉරියාවෙන් නැගිටිනකොට කොහොමද මේක වෙන්නේ කියලා හැම පුංචි පුංචි ඒ සම්පජාඤ්ඤයකදීම සැලකිලිමත් වෙනවනම් අර පරියන්කේ තිබුණ සතිය ටිකක් වෙලා යනකම් පවතිනවා. එහෙම නැත්නම් අර වතුර දාහක් ඇදලා කලේ බින්දා වගේ ඇස් දෙක අරිනකොටම සතිය නැතිලා යනවා. ඒ ආධුනිකයගේ වෙනවා. ඒක නිසා සති සම්පජාඤ්ඤය ඇතිකෙනා ඉරියාපත සංධියක් එනකොටම ලෑස්ති වෙනවා. මෙන්න මේ විදිහට ගමන්පතයෙන් අතුරු මාර්ගයකට දාන වේලාවක ප්‍රධාන ඉරියව්වක ඉඳලා වෙන ඉරියව්වකට මාරු කරන තැන මේ සම්පජඤ්ඤය එක සැරේ කරන්නේ නැතුව නැවතිල්ලේ කිරීම සඳහා අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා මෙතෙන්දි සලකා බලන්නයි කියලා සාත්තක සම්පජඤ්ඤය සප්පාය සම්පජඤ්ඤය ගෝචර සම්පජඤ්ඤය සහ අසම්මෝහ සම්පජඤ්ඤය කියලා මේ එක සැරේම දඩස් කාලා වෙනස් කරන්නේ නැතුව ඒක පියවර වශයෙන් කරන්න කියලා. දැන් මම ඉඳගෙන ඉන්නවා මට ආනපනි කරන්න බෑ වේදනාව. වේදනාව නිසා සතිය කැඩෙනවා. ඒ නිසා කය කියනවා මට කකුල දික් කරන්න ඕනේ යන්න ඕනේ කියලා. ඉතින් අපි ඒ වෙලාවේදී යටත් වෙනවා. සාධාරණ යටත් වෙනවා. යටත් වෙලා බලනවා මම මේ කකුල නැගිටලා යනවයි කියලා හිතමු. නැගිටලා ගියොත් මම සතිය පිහිටවන තැනකට යයිද නැත්නම් ගිහිල්ලා කතා කර කර ඉන්න වෙයිද? එහෙම නැත්නම් වෙන සතෙක් මරණ හොරකමක් කරන කාමීත්‍යාචාරයක් වගේ අකුසලයකට වැඩෙයිද? ඉතින් තමයි තේරෙනවා නම් දැන් මේ නැගිටලා ගිහිල්ලා කරන්න හදන්නේ ඒ වගේ දුස්චරිත වැඩකට කියලා Taman දැනගන්න ඕනේ ඒක අර්ථේ නැති කරන තමන් ගෙනිච්ච මේ ජීවිතයේ සිල්පද පවා කැඩෙන්න පුළුවන් කියලා මේ නැගිටලා ඉරියව වෙනස් කරලා කරන්න හදන අර්ථය සලකලා බලලා ඉරියව වෙනස් කරනවා නම් අනතුරු අඩු වෙනවා කියන්නේ. ඊට සප්පාය සම්පජඤ්ඤය කියලා කියනවා ඒ කරන දේ යෝගාවචරයට ගැළපෙන වැඩක්ද මම මේ කරන්න යන්නේ කියලා සප්පාය අසප්පාය භාවය සප්පාය කියලා කියන්නේ සැපද නැද්ද කියන එකයි. ඒ වගේම මේ ඉන්න තැනින් යන්න හදන්නේ සතර සතිපට්ඨානෙන් ගැලපෙන තැනකටද එහෙම නැත්නම් ඉඳුරම් පිනවන එහෙම නැත්නම් කාමසුකල්ලිකාණ යෝගයට අත්තකිලමතාණ යෝගයට වගේ අන්තවලටද යන්නේ කියලා ගෝචර තැනකටද යන්නේ කියලා. ඉතින් ඔය කියනවා නම් නෑ නෑ මම කරන දේ ඒ භාවනාවට ගැළපෙන භාවනා ඉරියව්වකින් භාවනා ඉරියව්වට යන්නේ කියලා ඊට සාධාරණීකරණය කරනවා නම් අසම්මෝ සම්පජඤ්ඤය කියලා ඒ පිළිබඳව හොඳ කලකොල වෙන්නේ නැතුව ඒ දේ සිහිය බුද්ධිය සම්මෝසාවක් නැතුව කරන්නයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඉරියව්වකින් තව ඉරියව්වකට යනකොට මේ වගේ සලකා බැලීම් කරනවා නම් විශේෂයෙන්ම ඇත්තටම මේවා කරන්න පුළුවන් වෙන්නේ gedara dore බහා බඩ කාතු තියෙන වෙලාවෙ නෙමෙයි. මේ පරි මේ භාවනා වැඩ පිළිවෙල කියනකොට මේවා ටික ටික ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට යෝගාවචරය අනතුරුදායක අවස්ථාවල අතිරේක සතියක් විහිදවනවා. අතිරේක ඥානයක් යොදවලා ඒ හන්දි ස්ථානයකදී ප්‍රධාන හන්දි ස්ථානයකදී මාර්ග නීති අනුගමනය කරන විනීත සීලදුරෙක් වගේ අනතුරු මඟහරව ගන්න. ඉතින් මේ නිසා මෙතන සම්පජඤ්ඤය කියලා කියන්නේ කුඩා අනුකුඩා ඉරියව් පැවැත්වීමේදී අතිරේක සතියක් ඇදවීම. මෙතෙන්දි මතක තියාගන්න එතකොට කායानुපස්සනාවේ තිබුණ හිත සමහර විටක කායानुපස්සනාව වේදනානුපස්සනාවට මාරු වෙන වෙලාවක් වෙන්න පුළුවන්. කායानुපස්සනාවෙන් චිත්තානුපස්සනාවට මාරු වෙන වෙලාවක් වෙන්න පුළුවන්. කායानुපස්සනාවෙන් ධම්මානුපස්සනාවට මාරු වෙන වෙලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සක්මන් කරමින් පයේ පයේ තියෙන තියෙන වාරේ හිත පවත්තන කෙනා කය වෙන තැනකට අවධානය මාරු වෙන තැනක් වෙන්න පුළුවන්. අන්නේ ඒ තැන්වලදී මේ සම්පජඤ්ඤය ක්‍රියාවත් කරන්න හොඳට දන්නවනම් ඒ යෝගාවචරයට මේ ඉන තැනින් ඊගාවතන්ට ගියත් පොඩි හැලහැප්පිලක් වුණා සතිය කඩා ගන්න නැතුව එගොඩ වෙන්න පුළුවන් ගතියක් තියෙනවා මෙන්න මේක ක්‍රියාත්මක කරන්න දන්නේ නැත්නම් මේක හරියටම ගෙනියන්න බැරි නම් අපි කියනවා නම් ඔය ඉස්කෝල වල ওই ක්‍රීඩා තරඟ අපේ රිලේ රේස් කරන්නේ. හතර දිනක් එකතු වෙලා තමයි මේ සම්පූර්ණ රවුම කරන්නේ. එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා යාතේ තියෙන ඒ කෝටු කෑල්ල බැටන් එක අනිත් එකකට මාරු කරනවා. එයා ඒක අරගෙන එයා ඒක රවුමක් කරලා අනිත් එකකට මාරු කරනවා. එයා ඒක රවුමක් කරලා මාරු කරනවා. එතකොට ඔය වැඩිම ඉක්මනට ගිය කරන දිනවා. උන්නේ කෝටුව ගෙනලා අනිත් එකකට මාරු කරන වෙලාවදී බිම වැටුනොත් අර ගිනාපු ලීඩ් එක නැති වෙනවා. ඒ නිසා මේ තරඟෙදී විශේෂයෙන්ම ඒ දුවගෙන ඇවිල්ලා අනිත් එක්කනට ඒ කෝටුව මාරු කරන කෙදී ක්‍රමයේ ශිල්පීය ක්‍රමයක් තියෙනවා. ඒ ශිල්පීය ක්‍රමේ නැතුව බැරි වෙලාවත් මේ එක්කනගේ බැට් එක අනිත් එක්කනට මාරු කරනකොට බිම වැටුනොත් බිම නැමිලා ගන්න ටිකේදී අනිත් එක්කන දිනනවා. ඒ නිසා අපි ඇති කරගත්ත සතියක් සම්පජඤ්ඤයක් ඉරියාපත මාරු අනන්ත අප්‍රමාණ අපිට බාධා කරද්දී වැටෙන්නේ නැතුව, හලා ගන්න නැතුව, ලිස්සන්න නැතුව, ලුහුටන්න නැතුව පවත්වාගෙන ගියේ නැත්නම් අපි කලබල වෙන ඉන්දියා සංවරයකින් නැති අසංවිධිත වූ කෙනෙක් පාටපත් වෙනවා. ඒ නිසා ඉරියාපත සංදිවලදී විශේෂ සැලකිලිමත් වෙනවනම් ඒ මනුස්සයා දමණය වෙච්ච නිමිච්ච ඉන්දියා සංවරයක් ඇති කෙනෙක් පාටපත් වෙනවා. මේක වෙන බයකට හෝ තරවටු කරලා හෝ වෙන දෙයකින් කවදාකවත් ගන්න බෑ. නිසා ඇතුළතින්මයි එන්න ඕන. ඒ නිසා මෙතන පොඩි සම්බන්ධකමක් පෙන්වනවා සති සම්පජඤ්ඤය තියෙනවනම් ඒ මනුස්සයා කීකරු කෙනෙක් ඉන්දිය සංවරයක් ඇති කෙනෙක් බවටපත් වෙනවා කියලා. නමුත් මේ ධර්මතාවය දිහා බලනකොට ලෝකයේ සාමාන්‍ය බුද්ධාගම්කාරය කියන්නේ ඉස්සලා සිල් අරගෙන দমনය වෙලා පස්සේ සතිය පිහිටවන්නේ කියලා. පස්සේ භාවනා කරන්නයි කියලා. දැන් මෙතෙන්ද පේනවා භාවනා කරන මනසට විතරයි ඉන්දිය සංවරය සහ සීලයක් රකින්න පුළුවන් කියලා. සම්පූර්ණ හරස් විරස් බොහොරස් වෙන තැන. දැන් මේ ආවට පස්සෙත් අපි මේ ඔක්කොමලා අටසිල් සමාදන් කරලා තමයි සතිය පිහිටීම පිළිබඳ උපදෙස් දෙන්නේ. එහෙම නැතුව කලබලකාරයෙක් ආවෝ සිල් සමාකන්ත කැමති නැති කෙනෙක් අපි කියනවා ආවොත් ආගෙන බෑ බෑ බෑ භාවනා උපදෙස් දෙන්න බෑ. ඔය කට්ටිය සංවර නැහැ. ඕගොල්ලන්ට සිල් නැහැ. ඒ සිල් නැති කට්ටියට දෙන්න බෑ. ඉතින් මේ මනුස්සයා කිව්වොත් එමේ සිල් ඇති කරගණ්ඩයි මේ සතිය ඉල්ලන්නේ නිසා මට දෙන්නයි කියලා. සංවරයක් ඇති කරගණ්ඩයි මම මේ ඉල්ලන්නේ කියලා අපි සමාජයට වාද කරන්න ඉඩ තියෙනවා මේ ධර්මතාවය දන්නේ නැත්තම්. මට ඒක වෙච්ච නිසායි මං කියන්නේ. මම ගිහිල්ලා ඒ සුදු අහමුරොත් එක්ක කතා කරනවා මට පැහැදිලිවම දොස් කිව්වා. කතා කරන විදිය වැඩ දිහා බලනකොට මට කවදාකවත් භාවනා හරියන එකක් නැහැ කියලා. මම කව ඒක බොහොම සාධාරණයි. මම දිහා බලලා මේ විවේචනය කරන එක මේ සාධාරණයි. මොකද ඒක අපි දෙන්නේ කෙනෙක් හම්බෙන්නේ ඕකටනේ වෙන මොකටේ. ඊට පස්සේ මම කව ස්වාමීන් වහන්සේ ඒක කෙරුවට කමන්නේ මට හැබැයි මේ භාවනා මට ආයුධ දීලා යුද්ධ ප්‍රකාශ කරන්න මට ආයුධ නැතුව යුද්ධ ප්‍රකාශ කෙරුවොත් අසාධාරණයි. මට කියලා දෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ සතිය පිහිටුවලා මං කො මන් දන්නේ නැහැ. සතිය කියන එක මන් දන්නේ නැහැ. මට ඉන්දිය සංවරයක් ඕනෙත් නැහැ. මට සීලයක් ඕනෙත් නැහැ. නමුත් ඔබ වහන්සේ කියනවනම් මේක අභියෝගයක් තරුණයෙකුට කියලා මම කැමතියි. ඊට පස්සේ එන ඉන්දිය සංගර පැත්තක දාන්න සතිය පැත්තකට මේ සීලේ පැත්තකට දාන්න සතිය වඩන්නේ කියලා. ඉතින් මට ටික දවසක් යනකොට ඒ කියන්නේ සතියෙච්චර තද බල විදියට වැඩුවා නෙවෙයි ලාවට කරනකොට මට තේරෙන පටන් අරගත්ත දවසක් ඇතුළත කොච්චර වරදිනවද කියලා කොච්චර බයලජ්ජ නැති වැඩ කරනවද කියලා කොච්චර අසංවිධිත වැඩ කරනවද කොච්චර සීල් කඩනවද කියලා ඊට පස්සේ මම අර ස්වාමීන් වහන්සේට ගිහිල්ලා පාපොච්චාරණය කරන්න පටන් අරගත්තා. ස්වාමීන් මේ මේ වැඩ නම් මම හොඳටම දන්නවා මටත් හොඳ නෑ සමාජයටත් හොඳ නෑ. නමුත් කැඩෙනවා. මං හිතුවා ඒ ස්වාමීන් මට බණී කියලා. ඒ ස්වාමීන් කිව්වා දිගටම කඩපන් කියලා. පුළුවන් නම් සතියෙන් කඩපන් කියලා. මම කිව්වා ස්වාමීන් වහන්සේ මේක හාමුදුර කෙනෙක් කියන කතාවක් නෙවෙයි. නෑ මං කියන ක්‍රමය ඔච්චරයි. උඹට පුළුවන් නම් ඒ ඉන්දියා අසංවරය වෙනකොට හොඳට සතියෙන් හිටපන්. ඒ ඒ බයලජ්ජා නැති වැඩ වෙනකොට හොඳට සතියෙන් හිටපන්. උඹ යදින් සතෙක් මැරෙනකොට, හොරකමක් වෙනකොට, මොනවාරි කරනකොට පුළුවන් නම් සතියෙන් ඉන්නේ කියලා. මේ කවුරුත් අදහන එකක් නැහැ. කවදාකවත් සතියෙන් යුක්තව වැරද්දක් කරන්න බෑ. අපි ඒකයි මේ බිව්වට පස්සේ පව් කරන්නේ. එනත පව් කරන්න ඕන නම් අපි මොකක් හරි සෙල්ලමකින් හිත පොඩ්ඩක් කලකොල කරගන්න. ඊට පස්සේ කරතයි. නිසා බුදුරජාණන්ස් කියන්නේ මත්පැන වලට මදයට සහ පමාදයට හේතු වෙන රහමෙට පානේ. මේ පමාදයට වැටෙනවා පස්සේ ඕනේ පවක් කරතයි. අනිත් එකේ රත්තල් ගාන මතකත් නැහැ. මෙච්චරයි මැටි කන්නේ, බඩේ මෙච්චර මඩ තියෙනවා කියලා ගාණක් නැහැ. කාගෙන කාගෙන යනවා. යම් දවසක හිතේ මේ සංවේදී භාවය ඇති කළොත්, අවදි භාවයක් ඇති කළොත් අපි දන්නවා අපේ අසාධාරණ සැපයක් සඳහා තව කෙනෙකුට දුකක්, තව කෙනෙකුට බරක් දුන්නොත් කදාකත් ඒකට විඳවන්නේ නැතුව අපිට බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනාටම තියෙන එකම හිතමයි. අපි ඔක්කොම ළඟ තියෙන මනුස්ස හිත කාටවත් විශේෂයක් නැහැ. ඒ නිසා අපි කාට හරි දුකක් දුන්නොත්, බයක් දුන්නොත්, වසං ගැව්වොත්, ചാටු වැඩ කරොත්, ෂට වැඩ කරොත්, මායා වැඩ කරොත් කතා කරන්න කරොක්ක්වත් නැහැ අපිට එනවා. අපි හිතනවා මේකට මේ අපාය පොත ලියන්න වෙනම යම දූතෙක් ඇති. යා පොතට අහු වුණොත් තමයි අපිට දඬුවම් හම්බ වෙන්නේ. යම දූතයාගේ පොතේ අහුවෙන්නේ නැතුව කරන්න පුළුවන් කියලා. එනේ අවුගරට හොරා බෙහෙත් බොන වගේ. මේ ඔක්කොම වෙන්නේ මෙවැනි කල්පනා, දෘෂ්ටි, වැරදි අදහස් වලට එන්නේ මේ සතියෙන් පටන් අරගෙන ආධ්‍යාත්ම ජීවිතේ පටන් ගන්න නැත්නම් සතියෙන් පටන් අරගත්තොත් ඉතාමත්ම සංවේදී ගතියක් එනවා. අනික් කෙනාටත් තියෙන්නේ මගේ જાතිම හිතක්. ඇඟෙන් නම් වෙනස් වෙන්න පුළුවන්, ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂ වෙන්න පුළුවන්, උස් වෙන්න පුළුවන්, කෙටි වෙන්න පුළුවන්. ඔය හිතේ නම් කිසිම වෙනසක් නැහැ. ඒ නිසා තව හිතක් එක්ක වැඩ කරනකොට, තව සතෙක් එක්ක වැඩ කරනකොට කවදාකවත් හිතන්න එපා. අපිට උගුරට හොරා බේත් පුන්න පුළුවන් කියලා. අනේ වෙන දේ හරියටම දැක ගන්න නම් පව වේවා, පින වේවා සතිය සම්පජඤ්ඤය කරනකොට අනිවාර්යයෙන්ම ඒකේ ඉන්දිය සංවරයක් හරි පැත්තක් සකස් කිරීමක් වෙනවා. මට මතක් වෙනවා නිදර්ශනයක් වශයෙන් අපේ ගෙදරක පරණ තාලේ කුස්සියක කොහොමඩක්වත් කුණු මුල්ලක් එකතු වෙනවා. පොල් කුඩු ටික, තේකොළ මැඩුවන් ටික, වැටකොළු පොත්ත, කේල්ගෙඩි පොත්ත ඔක්කොම එකතු කරලා දාලා තිබ්බොත් බැරි වෙලා හරි කුණු මුල්ලේ කුණු ටික එකතු වුණොත් දවස් හදයක්වත් අතු ගන්න බැරුව උගේ පුස් කාලා ගඳ ගහලා විෂ වායු ඇති වෙනවා. නමුත් මේ කුණු මුල්ල අවුවට දැම්මොත් සුමාන දෙකක් ඇතුළත කොම්පෝස්ට් වෙලා හොඳම පොහොරක් බවට පත් වෙනවා. කුණු ටික හංගගෙන තියන්න තියන්න අඳුරේ තියන්න තියන්න තෙත ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න විෂ බීජ හදන උපස්තරයක් බවට පත් වෙනවා. මේක අවුවට එලි කරපු ගමන් ඒකේ තියෙන ඔක්කොම විෂ බීජනාශක බැක්ටීරියා මැරිලා මෘතෝපජීවී බැක්ටීරියා පමණක් ජය අරගෙන අන්තිමට ඒක පොහොරක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ පෞටික සති ආලෝකයට හෙලි කරපු දවසේ ඉඳලා ඒක ආධ්‍යාත්මික ඕජාවක් බවට පත් වෙනවා. හංගන්න යන්න යන්න කුණු මුල්ල හැංගුවා වගේ කුණු වෙලා ගඳ ගහලා පුස්කාලා නාස්ති වෙනවා. ඒ නිසා සරුවත්යන්සි සඳහන් කරලා තියෙනවා තථාගතප්ප වේජිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චං. මහණෙනි මේ සරුවත්යන් වහන්සේ දේශනා කළඳ මේ ධර්ම විනය එලි කරන්න කරන්න බබලනවා. හංගන්න හංගන්න ඒ වැඩේ වෙන්නේ නැහැ. හරි වේවා වැරදි වේවා සත්‍ය ආලෝකයට කරනවා නම් ඒකේ තියෙන මේ විස බීජ කාරක ගතිය රෝග කාරක ගතිය අපිට නොදන්නා බලවේගයකින් අයින් වෙලා ඒකේ තියෙන ඕජා ගතියක් කාටත් පාවිච්චි කරන්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා වැඩක් කරනකොට Taman සමහරට හොඳයි කියලා හිතුවට නරක වැඩක් වෙන්න පුළුවන්. තමයි නරකයි කියලා හිතට කොහොමද වැඩක් වෙන්න ඕන. නමුත් ඒක සති ආලෝකයේ යටතේ සම්පජඤ්ඤා ආලෝකයේ යටතේ කෙරුවොත් අනිවාර්යයෙන්ම හික්මීමක් වෙනවා. ඒක නිසා මේ සති සම්පජඤ්ඤ වඩන පිරිස අතර එකිනෙකා කෙරෙහි සාමග්‍රිය ඇති වෙනවනම් එකිනෙකා එකිනෙකාට තමන්ගේ අත්දැකීම් හදා බෙදා ගන්නවනම් බුදුහාමුදුරුවෝ නැති වුණාට කිසිම පාඩුවක් වෙන්නේ බුදුහාමුදුරුවෝ පණ එනවා එතන. එතන ධර්මයට පණ එනවා. එතන සංඝයාට පණ එනවා. ඒ නිසා සමග්ගාණන් තපෝසුකෝ කියලා සරුවත්ංශය සඳහන් කරලා තිනවා මේ බණ භාවනා කරන අය එකතුව සාකච්ඡා කරනවා. එකතුව හදා බෙදා ගන්නවා. එක එක්කෙනෙක් එක එක්කෙනෙක් සති සම්පජාඤ්ඤය වඩනවා. හැම කෙනෙක්ම ඒක කරනකොට අපහසුතාවලටපත් වෙනවා. ඒ අපහසුතාව ඔක්කොම විධර්මේ නාමේ, ධර්ම සාකච්ඡාවක නාමේ, සත්පුරුෂ සංසේවනයේක නාමේ එකතු වෙලා කටයුතු කරනකොට අපි එකිනෙකා එකිනෙකාගේ දේවල් එකිනෙකා එකිනෙකාට ආදාර වෙනවා. ඒක නිසා සති සම්පජාඤ්ඤයෙන් ඉන්න කට්ටිය සමහර විටක නොහොබිනා දේවල් කතා කරනවා වගේ දැනෙන්න ඉඩ තියෙනවා. කවදාකවත් ඒවා කතා කරන්නේම නොහොබිනා වෙන්න නෙවෙයි. මේ වෙච්ච දේ වෙච්ච හැටියෙන් කතා කරන්නයි. එහෙම වෙනකොට මේ පිරිස අතර පුදුම එකිනෙකාට වග වෙන බයලජ්ජා ඇති කරන ගතියක් එනවා. නිසා මේ සූත්‍රේ නැති වුණාට සති සම්පජඤ්ඤ සූත්‍රයේදී සරුවචනසේ සඳහන් කරනවා මේ සති සම්පජඤ්ඤත් ඉන්දිය සංවරයත් අතර තව පුරුකක් ඒකට කියනවා බයලජ්ජාව කියලා. හිරියෝතප්ප කියලා. දැන් මේක කියන්නේ සති සම්පජාඤ්ඤය තියෙනවා නම් සම්පූර්ණ නම් ඉන්දිය සංවරයක් වෙන පුද්ගලයා සංවර වෙච්ච පුද්ගලයා බාටපත් වෙනවා කියලා. නමුත් ඒ සති සම්පජාඤ්ඤ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකත් අංගුත්තර නිකායේ දශක නිපාතෙමයි. ඒකෙදී කියනවා සති සම්පජාඤ්ඤම් බික්කවේ අසති සති සම්පජාඤ්ඤම් විපන්නස හතුපනිසං හෝති හිරොත්තප්පං කියලා. මහණි යම් කිසි කෙනෙක් ළඟ සති සම්පජාඤ්ඤේ නැත්තම් යම් කිසි කෙනෙක් සති සම්පජාඤ්ඤයෙන් තොරනම් එයා ගාව හිරියොතප් කියන බයලජ්ජා පහළ වෙන්න පුළුවන් පදනමවත් නැහැ කියලා කියනවා. ඒක අනිත් පැත්ත කියනවා යම් කිසි විදිහකට මහණෙනි යම් කිසි කෙනෙක් කරන ගාව සති සම්පජාඤ්ඤය තියෙනවනම් සිහිනුවණින් කල්පනා කරන වැඩගතිය තියෙනවනම් එයාට හිරියොතප් ඉබේ පහළ වෙනවා. මේ දේ මේ පවට ඇති බය සහ පවට ඇති ලැජ්ජාව. ඊට පස්සේ හිරියොත් හිරොත්තප්පම් බික්කවේ අසති හිරොත්තප්පම් බික්කවේ විපන්නස හතුූප නිසං හෝති ඉන්දිය සංවරෝ හිරියොතප් දෙක නැති බයට පවට බය සාපාවට ලැජ්ජා නැති කෙනක් ගාව ඉන්දිය සංවරයක් පහළ වෙන්න පුළුවන් පදනමක් ඇත්තෙත් නැහැ කියලා කියනවා යම් කිසි කෙනෙක් ගාව බය ලැජ්ජාව තියෙනවා නම් ඒ පුද්ගලයා ගාව අනිවාර්යයෙන්ම මේ ඉන්දිය සංවරය පහළ වෙනවා ඒක නිසා ඒ වැඩපිළිවෙලේදී සතිය නිසා බය ලැජ්ජාව පහළ වෙනවා. බය ලැජ්ජාව නිසා ඉන්දිය සංවරය පහළ වෙනවා. ඉතින් අද මේ මේ එදා සරුවචන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට මේ බය ලැජ්ජා දෙක තමයි ලෝකපාලක ධර්ම කියලා කියන්නේ. අපි හිතනවා ලෝකපාලනය කරන්නේ පොලිසියෙන් කියලා. එහෙම නැත්නම් නීති ව්‍යවස්ථා පද්ධතිය වල කියලා. ඒවා සේරම බොරු නිකන් සෝබන විකාර වැඩ විතරයි කෙනෙක් පහළ වෙනවා නම් පාන් වෙන තමන් ඇතුලේ තියෙන බයලජ්ජා දෙකෙන් තමයි. ඒ බයලජ්ජා දෙක නැති මිනිස්සයා කොච්චර පානේ වුණා කියලා පෙනුනත් ඒ කවදාකවත් yaadෙන වැඩක් නෙවෙයි. ඒක නිසා සරුවචනන්ත උත්සාහ කරන්නේ හැම කෙනෙක් තුළම මේ සිහි නුවණ ඇති කරවලා ඒ තම තමන් සදාචාරාත්මක වගකීමකට වගවීමකටපත් කරන්න. ඉතින් එහෙම නැතුව ඒකට ගැව්වට බැන්නට හිරේ දැම්මට රාජදඬුවම් පැමුණාට දඬුවම් කරාට ඒ සති සම්පජාජ්‍ය නැති තාක් කල් මේ මනසට ඒකේ ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ. ඊට මිට වැඩිය හොඳයි පුළුවන් ප්‍රදේශයක් කට්ටිය තේරුම් අරගෙන ඒ දනුවක් කරනවට වැඩිය සති සම්පජාඤ්ඤය දැම්මොත් ඒ මනුෂ්‍යගාවේ නිකම්ම ඒ පවට බය සහ පවට ලැජ්ජාව ඇති වුනොත් අනිවාර්යයෙන්ම එන්නේ මනුෂයා ඉන්දිය සංවරයකටපත් වෙනවා. ඉතින් මේ භාවනා කරන පිරිසකට මේ කියන සුතමේ ඥානෙ මේ කියන බහුසුත භාවය ඇති කරගෙන දැනටමත් Taman විශාල කැපකිරීමක් කරලා විශාල සංවිධානයකින් මේ වගේ ඇවිල්ලා යම් ප්‍රමාණයකට සතිය පිහිටුවගෙන යම් ප්‍රමාණයක සම්පජාඤ්ඤයක් ඇති කරගෙන හෝ ඇතිකරන්ට හිත නමාගෙන යෙදි ගත කරනවා ගත කරනවනේ අන්නේම ගත කරන කෙනෙක් මේ ඇති වෙච්ච ඉඩ ප්‍රස්තාව තුල කොහොමද ඉන්දිය සංවරේ පිහිටන්නේ කියන එක සඳහා බොහොම ලස්සන පෙතක් පාරක් සරුවචනන්සේ ඉන්දිය භාවනා සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඉන්දිය භාවනා සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ අවසාන සූත්‍රයේ වශයෙන් 152 වෙනි සූත්‍රයේ වශයෙන් ඒකෙදී කතා රසය ඇතිවීම සඳහා අපි නිදාන කතාව මතු කරොත් සරුවචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අතර පිරිස ඉන්න තැනකට පාරසරිය බ්‍රාහ්මණයාගේ ගෝලෙක් සරුවචනාංශි ගෞරවයෙන් ඒ පිරිසට එනවා. ඉන් සරුවචනාංශිත් ඒ පුද්ගලයාට අල්ලාප සල්ලාප කතා කරලා එයා වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ සරුවචනාංශ අහනවා මේ ආපු අන්‍ය තීර්ථක ශ්‍රාවකයාගෙන් තමුන්නාන්සේලාගේ ගුරුන්නාන්සේ පාරසරිය බ්‍රාහ්මණයා තමුන්නාන්සේලාගේ ශාසනයේ ඉන්දිය සංවරය උගන්වනවාද කියලා. මොකද ධර්ම විනය දෙක එකට යන්න ඕනනේ. යම් කිසි තැනක එනීති පද්ධතියක් තියෙන්න eBay. ඒක ආරස කරන විනය පද්ධතිය තමුන්නාන්සේලාගේ පාරසරිය බ්‍රාහ්මණයා ඒ වගේ එක එක්කෙනෙක් පැවතිය යුතු ඉන්දිය සංවරයක් පණ ඊට පස්සේ කියනවා එහෙමයි එහෙමයි අපේ ධර්මයේ තියෙන විනයක් තියෙනවා අනේ අපි ආසයි දැනගන්න කැමැතිද කියන්නේ. එතකොට කියනවා අපේ ගුරුනාච අපිට කියනවා ඇහෙන් රූප බලන් එපා. කනෙන් ශබ්ද අහන්න එපා. ඒවා කෙරුවොත් ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඒක නිසා මේ විදිහට ඇහැ හික්මවන්න ඕනේ. කන හික්මවන්න ඕනේ. නාසය, දිව, කය හික්මවන්න ඕනේ. මේක තමයි ඉන්ද්‍රිය සංවරය. ඒතකොට සරුවචනාංශේ නිකන් ඔලොක්කුවට වගේ එහෙම නැත්නම් උපහාසයෙන් වගේ ආනන්ද හාමුදුරන් කියනවා ආනන්ද එහෙමනම් උප්පත්ති අන්ධයෝ දැනටමත් රහත් වෙලා තියෙන්න ඕනේ නේද කියලා. බලන්නෙම නැහනේ රූපේ. ඒතකොට කොහොමඩක්වත් ඉන්දිය කිපෙන්නේ නැහනේ. එහෙම නැත්නම් උප්පත්තිම බදිරයෝ බීරෝ එනවා හොඳටම රහත් නේද කියලා. එතකොට අර පාරසරි බ්‍රාහ්මණයාගේ ගෝලයට තේරෙනවා මේක ඔය කියන සංවරය කියන හික්මීමක් නෙවෙයි. හික්මීම කියන එකෙන් ඉන්දිය සංවරය වෙනවා නම් අර බුදුහාමර කියන විදිහට උපතිම රූප දකින්න තේකන රහත් වෙලා තියෙනවා. ඉතින් අර පුද්ගලයාම දුම්මනව දුම්මුසුව ඔළුව පාත් කරගත්ත පස්සේ සරුවචනංශ ආනන්ද හාමුදුරන් කියනවා කලාතුරකින් ආනන්ද මේ ලෝකේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා. කදාච කරාචි ලෝකේ uppajjati තථාගතෝ ලෝකේ. අන්නෙවෙන් තථාගතයන් වහන්සේ නමකුත් ආර්ය වූ ඉන්ද්‍රිය භාවනාව සාකච්ඡා කරනවා කියලා. කියනකොට ආනන්ද හැමදෙර ගිල වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් අප කෙරේ මෛත්‍රියෙන් තථාගතයන් වහන්සේ කෙනෙක් දේශනා කරන ඉන්දිය භාවනාවක් කියලා දෙන්නේ කියලා. ඊට පස්සේ සරුවචනන්සේ සඳහන් කරනවා එහෙම තථාගතයන් වහන්සේගේ වචන අහන තථාගතයන් වහන්සේගේ වචන පිළිගන්න කැමති ශික්ෂණයට කැමති ශිෂ්‍යයෝ ශ්‍රාවකයෝ චක්කුනාරූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං ඇහැට රූපයක් දකිනකොට ඒ දැකපු රූපේ අනේ මනාපයි කියලා එහෙම නැත්නම් මේක අමනාපයි කියලා එහෙම නැත්නම් මනාපමනාප දෙක නැති දෙයක් බව දැනගත්තයි කියලා දෙක අතරමැදයි කියලා එයා ඒකට හික්මෙනවා ඒ හික්මෙනකොට මේ දැකපු රූපේ එකක් ඒ මතින් පහළ වෙච්ච මනාපේ වෙන එකක් දැක රූපේ එකක් ඒ මතින් පහළ වෙච්චි අමනාපේ තව එකක්. දැකපු රූපේ එකක්. ඒ මතින් පහළ වෙච්ච මනාපමනාප දෙක අතරමැද එක එක වෙනම එකක් කියලා දැකපු රූපේ මතින් සංස්කරණය වීමක් තමයි මේ උපදිච්ච මනාපේ. ඒක පටිච්ච සමුප්පන්න දෙයක් තමයි මේ උපදිච්ච මනාපේ. ඒක නිසා චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති මනාපං අමනාපං ඇහැට රූපයක් දකින්නකොට මනාපේ වමනාපේ පහළ වෙන නැත්නම් මනාපමනාප දෙක පහනෝ ඒක සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං කියලා තේරුම් ගන්න. ඒක සංස්කරණය වීමක් ඒක හේතුඵලය අනුව පටන්ගත්ත දෙයක් මහා ඕලාරික දෙයක් කියලා හරියට දැක්කොත් රූපේ වෙන එකක් රූපේ නිසා ඇතිවෙච්ච මනාපේ වෙන එකක් රූපේ නිසා ඇතිවෙච්ච අමනාපේ වෙන එකක් කියලා ඒකේ ඇත්තව මේ සංකර ගතිය, සංකත ගතිය නිසා යාට උපේක්ෂාව පහළ වෙන්න ඉඩ තියෙනවා කියනවා. මේක තමයි ඇත්තටම අද දවසේ අපිට ගන්න තියෙන ගැඹුරුම හරපද්ධතිය. මෙවැනි හිසිරීමක් නැති කෙනා මෙවැනි ආර්ය විනේයි ඉන්ද්‍ර සංවරයක් ඉන්ද්‍ර සංවරයක් නැති කෙනා හිතන්නේ රූපයෙන් මන අපේ පහල කරයි. රූපයෙන් අමන අපේ පහල කරයි කියලා. ඒ රූපය කරන්නේ වර්ණ රූපයක් ගෙනල්ලා ඇහැට මුලිච්ච කරන එක. ඔය මුලිච්ච වෙනාට පාළියේ සඳහන් කරන්නේ ආපాతගත වෙනවයි කියලා. ඇහැට රූපය ඇවිල්ලා මුලිච්ච වෙනවා. ඒ මුලිච්ච වෙනකොට කැමරාවකට ෆොටෝ එකක් ගත්තා වගේ අර කැමරාවේ සියුම් තිරේ අර ෆොටෝ එකේ ගන්න රූපයේ ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. හැබැයි කැමරාවට කවදාකවත් මනාපය මනාපේ පහළ වෙන්නේ නැහැ නේ. කැමරාවේ කොච්චර ෆොටෝ ගත්තත් කැමරාව බුදු කෙනෙක් ෆොටෝ ගත්තත් කැමරාව කවදාකවත් සෝවන් වෙන්නේ නැහැ. ඒ වගේ මේ පටිගත කරන යන්ත්‍රේ කොච්චර බන පටිගත කරත් ඒක සෝවන් වෙන්නේ නැහැ. මොකද ඒකට කවදාකවත් ඒක පිළිබඳ සද්ධාාවක්වත් කුසල ඡන්දයක්වත් සතියක්වත් සමාධියක්වත් පහළ වෙන්නේ නැහැ. ඊට වෙනස්නේ ඔය ඇත්තටම ඇහැයි කැමරාවයි අතර කිසිම වෙනසක් නැහැ. මේ පටිගත කරන යන්ත්‍රයේ කණයි අතර කිසිම වෙනසක් නැහැ. ඉලෙක්ට්‍රොනික්ස් වලින් බැලුවොත් එකමයි වෙන්නේ. නමුත් මේ මනුස්ස හිතේ දකින දකින රූපයක් පාසා ඒකට ආරෝපණය කරන මනාපමනාප දෙක තියෙනවා. අපි සතියෙන් නොහිටියොත් අපි හිතන්නේ මේ දෙකම රූපෙන් අපිට හම්බුණයි කියලා. රූපෙත් දැකලා මන අපිට පාරුණා. නමුත් හොඳට බැලුවොත් රූපේ ඇතුළට එන එකක් මන අපේ ඇතුළේ ඉඳලා පිටතට යන එකක්. මෙන්න මේ දෙක ගැටුණට පස්සේ තමයි දැකීම සිද්ධ වෙන්නේ. ඒ සතිය සම්පජඤ්ඤේ නොහිටියොත් අපි හිතන්නේ මේ රූපය තමයි මේ සේරම කලේ කියලා. කට්ටියට මං hina වෙන්නත් එක මං කියනවා කැකිල රජුරන්ගේ තීන්දුව කතාව. කැකිල රජුරු ඉන්න කාලේ කොන්ත්‍රාත් බාස් කෙනෙකුට දෙනවා කටුමැටි ගයක් ගහලා දෙන්නයි කියලා. අර මිනිස්සයා ගහලා ගියාට පස්සේ ගේ ඇද වෙලා ගේ ඇදගෙන වැටෙන්නේ ගෙහිමියාගේ ඇඟ උඩට. මිනිහා කොන්ද කැඩෙනවා. කැඩෙන පස්සේ රජුරණ කියලා චෝදනා කරනවා මම අසර මං අත්සන් කරලා කොන්ත්‍රාත්යක් බාර දුන්නා. මෙච්චර කාලයක් ගරන්ටි කෙරුවා. ඒ ගරන්ටි කාලේ වැඩේ වුණේ නැහැ. ගේ කඩන වැටලා මම කොන්ද කරනවා. රජුරු කියනවා වහාම කොන්ත්‍රාත් කාලේ මරන්න ඕනේ. එච්චර කැකිලි රජුරු හරි දක්ෂ තීන්දුවකාරය කියන බලනවා. ඊට පස්සේ අර මනුස්සයා ගෙන්නලා කියනවා ඔබ මේ මේම වැඩක් කරලා තියෙනවා මනුස්සයා එහෙමයි එහෙමයි හාමුදුරනේ. මම මේ ගේ බාරගත් එක නම් හැබෑව. මම යදින් තමයි කරේ හැබැයි අනේ බුදු වෙන දෙය යහන්දුනේ මම නම් කවදාකවත් මේ මිනි මරන්න හිතාන කිරුවේ නෑ පොඩි වැරද්දකට උනේ ඔය ගෙට මැටි ආනකොට ගినాපු කලේ කට ඇද වෙලා තිබ්බා මැටි වලට වතුර ටිකක් වැඩි වුණා. ඒක නිසා මේ ගේ වේලෙන් ඉස්සලා මෙවන්ස පදිංචි වුණා මගේ දෝෂයක් නෙවෙයි අර කලයේ කට ඇද වෙච්ච එකේ දෝෂිකය. ඉතින් දෙය කකිල රජු කියන එහෙනම් එහෙනම් මට හොඳට පොඩි දේ වුණත් හොඳට වැටෙනවා. කලයේ හදපු මිනිසයා කුඹලා ගෙනල්ලා මරන්න ඕන. ඊට පස්සේ මේ මිනිසයා ආවට පස්සේ මේ මිනිසයා කියනවා තෝගේ කලයේ ගෙනල්ලා මේ කට ඇද වෙච්ච එකෙන් බලපං වෙච්ච දේ අපරාධේ මේ මිනිස්සුයෙකුට මේ කොන්ද කැඩලා තියෙන නිසා මේව රාජදඬුවම් පවන. ඊට පස්සේ කියනවා එහි යාඳුන්නේ මම මගේ වලම් මේ මැස්සෙන් තමයි මෙයා වළඳ ගත්තේ. කලේ නමුත් ඒක කටාඹන වෙලාවේදී ඉස්සරහින් ලස්සන කාන්තාවක් ගියා මගෙත් කට ඇද වුණා කලෙත් කට ඇද වුණායි. ඒ මනුස්සයා එතනින් තුන් හතර සැරයක් ගියා දෙයයන් ආන්සේ නැත්තම් මගේ කවදාකවත් අනික් කලවල කට ඇද වෙලා නැහැ. මෙතනදි මේ මනුස්සයා සුරූපී කාන්තාවක් ලැසි ගමනින් මම ඉස්සරහින් ගියා. ඉතින් ඇත්තටම මම එහෙම අපරාධ අදහසක් තිබුණේ නැහැ. එහෙම මේවා කරන්න මේ වෙච්ච වැඩේ මම මේ කියන්නේ. කැකිල් රජුගත් පැහැදිලිව මේ කාන්තාව මරන්න ඕන. එයි මේ බිස්නස් කරන මිනිස්සු ඉස්සරහ ගිහිල්ලා අර මිනිස්සුගේ බිස්නස් අවුත් වෙනවා. ඊට පස්සේ කාන්තාව ගෙනාට පස්සේ ඒ මිනිසා කිව්වා දේවනාංශ මෙහෙමයි මම මේ මගුලකට යන්න රත්තරන් බට්ටික වතුර දාන්න දුන්නා. වතුර දාන්න ගියාට පස්සේ මේ දැන් මඟුලටලා ඇතිලා පැයකින් දෙන්නම් කියපේක ඒ මනුස්සයා දුන්නේ නැහැ. ඉතින් මම ලස්සනට ඇඳගෙන රත්තරම්බරට ගේන පැයකින් ආයෙ ගියා. දෙකකින් ආයෙ ගියා. කීප සැරයක් යන්න සිද්ධ වුණා. ඒ මිනිස්සයා මට වැඩේ කරලා දුන්නේ නැහැ. ඉතින් මම ඇත්තටම මේකටත් කලබල වෙන්නේ නැති මගේ මගුල් ගෙදරත් මට කරගන්න හම්බුනේ. ඒ නිසා මගේ කවදාකවත් සතුන් මරන අදහසක් තිබුණේ නැහැ. පව් කරන අදහසක්. නිසා මං අසරණයි මේ මේ රත්තරම්බඩු වතුරේ දාන ආචාර්යගේ සනිකර වැරද්ද කියලා. ඒතකොට දෙයයන්නිකෝ ඔව් ඔව් පොඩි දේ වුණත් මට වැඩෙනවා. ඒ මනස මරන්න ඕනේ. අනේ ඉතා ඒ මනුස්සයා ගේනවා. තාජපාට එනවා ඉතාම කෙට්ටු. ඩෙන්ගු හැදිලා ලෙඩ හැදිච්ච මිනිස්සෙක්. ඇවිල්ලා කියනවා අනේ දෙයන්නාංශ මට මේ උණක් හැදිලා බොහෝම ආරේ ඇත්තටම මේක මේ දවසේ කරලා දෙන්න හිටියා බැරි වුණා. ඒක නිසා මට නම් කියන්න නිදහස කාරණාවක් නැහැ මගේ ඇත්තේ වැරදි. ඊට පස්සේ කියනවා එහෙනම් ඇතලාව්ව පාවගලා මරන්නයි කියලා. ඉතින් මේ මිනිස්සයා ඇඳලා කියනවා කමක් නැහැ ඒක නම් කවන්නේ මගේ වැරද්ද නමුත් මට ඇතා ගැන කනගාටුයි මගේ ඇටයක් හරියම යන්නොත් එහෙම මිනිස්සේ ඇතාට හරි අමාරු වෙනවා මං ඉස්සර කඩේ ඉන්න මුදලාලිගේ බඩ හරි මාතයි. ඒ මනුස්සයා මැරුවොත් ඇතාට ලේසි කියලා. රජුරෝ පස්සේ ඇතා මරලා සීළු දිනාටම සාධාරණ විනිශ්චයක් ගන්න. මේක තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. අපි අතින් වැරදිච්චාම මේ කවුරු හරි පිටින් අල්ලා ගන්නවා. අල්ලාගෙන වෙලා දහසකුත් කරුණු මේ පෙනිච්ච රූපේ නිසයි මට රාගය ආවේ කියලා අපි කියනවා. මේ පෙනිච්ච රූපේ නිසයි මට ද්වේෂය ආවේ කියලා මම කියනවා. මේ පෙනිච්ච රූපේ ගණන් ගත්තේ නැහැ ඒක වටිනාකමක් තියුණා ඒ සමගිය හිතට ගියේ නැහැ කියලා නීරසයි කියලා කම්මැලි කියලා අපි අතාරිනවා. කැකිල රජුර ගැන කියනකොට අපි hina වෙනවා. නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ගන්න කැකිල රජු ගන්නකොට මේ ඉන්ද්‍රිය භාවනාවේදී හොඳට තේරෙන පටන් අර ගන්නවා අපි හැම වෙලාවෙම ඇති වෙන මනාපයක් පාසා ඇති වෙන අමනාපයක් පාසා දැකපු රූපේ දැකපු සද්ද දැකපු ගන්ධේ දැකපු රසය කියලා හිතන්නේ නමුත් කවදාකවත් ඇතුලෙන් එළියට යන ආශ්‍රවණුසේ ධර්ම නැත්තම් ඇතුලෙන් පිටතට එන රූප ධර්මයක් නැත්තම් මේ දෙකේ ගැටීමක් වෙන්නේ නැහැ. සිද්ධියක් ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. සංස්කරණයක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන සෑම සංස්කාරයක් පාසා අපි මේ පිටින් ඇතුලට දාන එකක් තියෙනවා. ඇතුලෙන් පිටතට එන එකක් තියෙනවා. ඔන්න ඔය දෙක පටලවෙන එකට තමයි පස්සේ කියලා කියන්නේ සංස්කරණය කියලා කියන්නේ ඕක තමයි සංසාරේ පුරාවට සිදුවේ. කටුකුරුඳ ඥානানন্দ සාංශය උකට ගැළපෙන උපමාවක් ගෙනාවා. සිංගර් මැසිමක මහනකොට උඩින් එන ඉදිකටු පාරක් පාස යටින් තියෙන බොබින් එක කොක්ක දැම්මේ නැත්තම් මැස්මක් හිටින්නේ නැහැ. හරියටම මැසිමේ නූල යට යනකොටම පල්ලෙහෙන් කොක්කක් වටනවා. හැබැයි යටපැත්ත පේන්නේ නැහැ. මැස්ම පේන. ඉතින් රහතන් වහන්සේ කියන්නේ බොබින් එකේ නූල් නැති කෙනෙක්. මැහුවට උඩින් ගියාට යටින් කොක්ක වදින්නේ. හැබැයි මැහෙනා වගේ පේනවා ඒ වෙලාවට නමුත් රෙදි කැල දෙක ලඟ වුණාට නූල ඇදපු ගමන් ගැලවෙනවා. අපි නෑ අපි තාමත්ව පොහසත් නිසා සියල්ල සම්පූර්ණ නිසා බොබින් එක හොඳට නූල් තියනවා. ගහන ගහන එක අල්ලනවා. අපි හිතන එක අපි පෙර කළ පිනක් කරන කරන දේ හරියනවා කියලා. මොකද්ද වෙන්නේ සංස්කාර දිගින් දිගට අතෝරක් නැතුව වැඩෙන. කදාකත් අපි හිතන්නේ මේ පිටින් එන හැම දෙෙම අල්ලගෙන කොකු දාගෙන අනාගෙන ගාගෙන ගත කරන ජීවිතයක් තමයි මේ පු탁ජන ජීවිතය. පාරායිනේ දින කොල්ලබබත් එක සෙල්ලම් කරන්න ගිය හාවා. කොල්ලබබට ගහන ගහන පාසේ ඇලපුණා. ඒකේ කොල්ලබබගේ කිසිම නැටිල්ලක් නැහැ. එතන ඉන්න එක විතරයි කරන්නේ. ඔව් හාවට තියෙන ගායට තමයි ගිහිල්ලා ගහන්නේ. ගහලුණ අන්දල්පස්සේ හිවලට අවු වෙනවා. ඒ වගේ මාරේ අටවල තියෙන උගුලේ රූපේ කවදාකවත් කෙලස් නැහැ. ශබ්දේ කවදාකවත් කෙලස් නැහැ. ගන්ධේ කවදාකවත් කෙලස් නැහැ. රූපේ කෙලස් තියෙනවනම් කැමරාවල් කෙලසෙන්න ඕන. ගන්ධේ කෙලේ රසයේ මේ ශබ්දේ කෙලස් තියෙනවනම් මේ පටිගත කරන යන්ත්‍ර කෙලසෙන්න ඕන. ඒ එකකටවත් මොකක්වත් වෙන්නේ නැහැ. මොකද ඒකෙන් එළියට ගන්න ආශ්‍රව ධර්ම නැහැ. ඒකෙන් එළියට ගන්න අනුශේ ධර්ම නැහැ. ඒකේ එළියට ගන්න මනාපමනාප දෙක නැහැ. ඒ නිසා උපදින උපදින මනාපයක් පාසා අමනාපයක් පාසා මුදියා බලාන හිටියොත් වෙනවා මේ රූපෙට කෙලස් වගුරුවන්නේ මම මගේ මෝඩකම මගේ සක්කාය දිට්ඨිය මගේ මන් මාන්නේ මගේ නොදැන දෘෂ්ටි මිස රූපෙකින් කවදාකවත් වෙන්නේ. ඒ නිසා දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියලා රූපේ දැකුමතින් දැකුම නතර කරන්න පුළුවන් නම් කෙලස් වගුරුවක් නැතුව ඒක රහත් වෙනවා වගේ වැඩක්. පොඩි වැඩක් නෙවෙයි. ඒ නිසා ඉන්දිය සංවර කියලා කියන ඇත්තටම තද්ද බල අභියෝගයක් යෝගාවචරයකට නමුත් මං හිතන්නේ ඊටත් වැඩි අභියෝගය තමයි මේ සිද්ධ වෙන සිද්ධිය අඩු ගන්න සුත්තමේ වශයෙන් ආબોධ කරන එක. රූපේ කවදාකවත් කෙලසිලා නැහැ. ඒ නිසා එකම රූපේ දෙන්නේ දැක්කොත් කෙලස් જાති දෙකක් උපදී. ස්ත්‍රියවකෝ පුරුෂයෙකෝ දෙන්නම ස්ත්‍රියාවක් දැක්කොත් පුරුෂයාට ප්‍රේමය උපදී ස්ත්‍රියාව නම් අනිවාර්යයෙන්ම වෛර කරනවා. ඒ ඒක ඉතින් ස්වභාවය. ඒක බුදුරජාණන්සේ කියන්නේ සපත්නිය කියලා. එකම පුරුෂයා භාර්යාවන් හතර පහ දෙනෙක් එක ආශ්‍රය කරනවා නම් ඒ හතර දෙනා ජම්මාන්තර වෛරයයි ඒක ඉතින් අහන්නම දෙයක් නැහැ. මොකද මේ පුරුෂයාට ප්‍රේම කරන්න තව දෙන තරගය උන්ට. ඒ නිසා එකම දේ දෙන්නෙක් බලනකොට දෙකක් එන්නේ බලන කෙනා අනුයි කෙලස් පාර ඒක ඉතාමත්ම සිත් ගන්නා සුළු විදියට ඔය අලුත්ම ක්වොන්ටම් ෆිසික්ස් වල කියලා තියෙනවා ලෝකේ පවතින්නේ වේග වගයක් ශක්ති වශයක් ඒකට කියනවා ඒක ගමන් කරන්නේ තරංගාකාරව ඒවට කියනවා ශ්‍රෝඩින්ජන් වේව් එක කියලා ඒ ශ්‍රෝඩින්ජන් වේව් එකේ තියෙන ශක්ති ද්‍රව්‍යයක් බවටපත් වෙන්නේ කොන්ෂස් මයින්ඩ් එකක් හිතක් ගැටුනොත් පමණයි නැත්නම් ශක්ති වශයෙන්ම තියෙන්නේ ඇහක් දැක්කට පස්සේ ශක්ති ද්‍රව්‍ය බවටපත් වෙනවා ඒ ද්‍රව්‍ය රූපයක් ගන්ධයක් රසයක් වඩපත් වෙනවා. ගැටුනේ නැත්තම් ඒව නිකම්ම හුදු වේග දහරා. මනුස්සයා දැක්කට පස්සේ මනුස්ස හිතක් වැදුනට පස්සේ තමයි ඒක රූපයක් බවට සද්දයක් බවට ගන්ධයක් බවට පත් වෙන්නේ. මේක අමාරුයි මම පිළිගන්නවා අමාරුයි කියලා. නමුත් මේක ලේසියට පෙන්වන්න සෙන් උපමා කතාවක් කියනවා. දැන් මේ නිස්සාරණ වෙන්නේ වගේ නෙමෙයි. හත් දවසක් ඇතුළට ගිහිල්ලවත් යන්න බැරි තරම් විශාල කැලයක් තියෙනවා කියලා හිතනද කිසියම් මිනිස්සෙක් නැහැ කි. ඕක මැද තියෙන විශාල හඳුන් ගහක් වැටුණොත් සද්දේ ඇහෙයිද කියලා අහනවා. අහන්න කෙනෙක් පලාතක නැත්තම් ගහ වැටීමෙන් සද්දයක් තියෙයිද සද්දයක් ඇහෙයිද කියලා. ඕන කෙනෙකුට වාද කරන්න පුළුවන්. අහන්න කෙනෙක් නැත්තම් සද්දයක් නැහැ. එනිසා කියනවා උපමාවකට තනි අතේ අප්පුඩිය සද්ද මොකද්ද කියලා. තනියට කොච්චර වැනෙව්වත් පාතේ අපුඩියක් වෙන්නේ. තාවක එක හැපුණොත් තමයි තටස් කාල සද්දෙන්නේ. ඒ වගේ පිටින් එන රූපේ ඇතුලෙන් එන මනාපයත් එක්ක ගැටෙනකොට තමයි මෙතන සංස්කරණයක් සිද්ධ වෙන්නේ. මෙතන පස්සයක් ඇති වෙන්නේ. ඒක දන්නේ නැතුව පිටින් එන රූපෙන් තමයි මේ දෙකම එන්නේ කියලා කියන්නේ කැකිලි තීන්දුවක්. සහොඳට සතියෙන් ගත කරලා ගත කරගෙන ඉන්නකොට බලන්න සක්මන කරගෙන ගිහිලා කෙළවරට ගියාට පස්සේ වමේ දකුණේ වමේ දකුණේ කරගෙන යන එකනා එතන තියෙන රූපයකට කුරුලෙක් පියාසර කරනවා එහෙම නැත්නම් කූඹියක් පාර යනවා එහෙම නැත්නම් වෙන කෙනෙක් යනවා කියලා ඒ රූපේට වමේ දකුණේ තියෙන අවධානය කැඩිලා යනකොට අපි දක්න අපි දන්නවා අපි අසරණයි මොකද හේතුව ඒ සතිය කැඩිලා ඉක්මනට ඒ හිත රූප බලන්න යනවා. ඒකට හේතුව අර වම දකුණු වශයෙන් බලන එක නීරසයි. රූපයකට හිත කරන එක අලුත් යමක් තියෙනවා. ඒකේ නවමු භාවයක් තියෙනවා. සිලිලාරයක් තියෙන නිසා හිත වහාම අර මනාපදේට ඇදිලා යනවා. ඒ හේතුව මොකද වම දකුණ ඒ වෙනකොටත් තමනාප වෙලා තියෙන්නේ. ඒක නීරස වෙලා තියෙන්නේ. ආනාපාන සතිය කර කර ඉන්නකොටත් ඒකම පවතිනකොට හිත අර එකම දේ කනකොට එපා වෙන්න වගේ නීරස වෙන නිසා එන සද්දේ පැනලා බාර ගන්න. මොකක් හරි ගමන්නේ ඒකට ඇදලා යන ගතියක් තියෙනවා. වේදනාවක් ආවොත් වෙනදා නොදෙපෙන වේදනාව පව වේදනාව නොදැනෙන වේදනාව පව නැත්තම් දරන්න පුළුවන් වේදනාව පව එදාට ලොකු වෙලා පේනවා. ලද්දා ඉඳලා මැරණකම්ම හිතවිලි පහළ වුණා අපේ. නමුත් භාවනා කරන්න ගියාට පස්සේ තමයි දන්නේ මෙච්චර හිතවිලි තියෙනවා කියලා. <clears throat> නැත්තම් හිතවිලි පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. ඒ මොකද ඒ කරගෙන යන භාවනාවේදී කරන මූල කර්මස්ථානේ නොබෝගෝ වෙලාකින් එපා වෙනවා. ඒ බවනසේ වෙන මොන මල දාන්නේ හරි ගමන්නේ ඒක අල්ල ගන්න. මෙන්න මේ සිද්ධියේදී <clears throat> උපදින උපදින අරමුණක් පාසමනාපයක් එනවා. උපදින අරමුණක් පාසමනාපයක් එනවා. උපදින අරමුණක් පාසමනාපමනාප දෙකෙන් එකක් එනවා. මේක පටිච්ච සමුප්පන්නයක්. මේ හිතින් වමාරණ දෙයක්. මේක සංකතයක්. සකස් කරන ලද්දක්. මේක ඕලාරික දෙයක්. ගැටුමකින් හට ගන්න දෙයක් කියන එක සුතමේ ඥාන තියෙන කෙනෙකුට මං හිතන්නේ කවදාකවත් ඊට පස්සේ ටෙලි ඩ්‍රාමා බලන්න ඕන වෙයි කියලා එළියේ ඇතුලේ තියෙන ඩ්‍රාමා එක බලන්න පුළුවන්. උදේ ඉඳලා හැන්ද වෙනකන් Taman දකින දකින වාරේ අහන අහන වාරේ මේ ටෙලි ඩ්‍රාමා එක නැත්තම් මේ ටෙලි නාටකම වැඩ කරන හැටි බැලුවොත් රහතන් වහන්සේලා අරණ්‍ය වාසියෝ බණ භාවනා කරන ස්වාමින් වහන්සේලා කොච්චර ලස්සන දර්ශනයක්ද බලන්න කියලා හිතා ගන්න පුළුවන්. ඉන්ටා කවදා හෝ අපේ ජීවිතය අපි මෙතෙන්ට අවදි කරන්න ඕනේ. මේක අවදි කෙරුවේ නැත්නම් මම කියන්නේ අපේ ජීවිතේ තිරිසං කියලා. ඔය තිරසනාට ඔය ටික වෙනවා තිරසනාට කවදාකවත් ඉන්දිය සංවරය පිළිබඳ හැඟීමක් නැහැ. මීයට බලලා දකින්නකොටම මන අපේ පහළ වෙනවා. ඒ ක්‍රියාව ප්‍රතික්‍රියාව කවදාකවත් නැතර කිරීමේ හැකියාව බලලට නැහැ. අපි සාමාන්‍ය කියනවා තපස් උපාසක බලල්ලු කියලා. බලලු මේ මේ දිල් ලකින කතාව. ඒ අර ඉංගියටමයි කියන්නේ. නමුත් අපිට බලලෙක් වගේම තමයි අපි උපදින්නේ. නමුත් බුදුහාමුදුරු කියන දේ සත්‍යනා අපි සති සම්පජාඤ්ඤය වැඩුවා සත්තනම් අපිට දවසක පුළුවන් වෙයි මේක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට පයින්නකොට එකකින් අරකට වඩා මනාපයක් අමනාපයක් පහළ වෙන හැටි ඉරියව්වේවත් රූපේවත් සද්දේවත් ගන්ධේවත් තියෙන කන්නේ අපි විසින් ඒකට ප්‍රක්ෂේපණය කරන ලද්දා අහසේ වලාකුළු ඝන බහල වෙලා අහසේ වලාකුළු ආරෝපණය වුණාට පස්සේ කොතෙන්ද දෙහනේ වදින්න කියන එක වලාකුළේ ප්‍රශ්නයක් නෙමෙයි උඩින් පොළවෙන් මතු කරන ඉලෙක්ට්‍රෝන ධාරාවත් එක්ක තමයි ඒක තීන්දුව වෙන්නේ. පොළවෙන් උඩට යන සර්ජ් එකෙන් තමයි අකුණ වදිනන තීන්දුව වෙන්නේ අහසේ වලාකුළෙන් නෙවෙයි. ඒක නිසා ලෝකේ කොච්චර දේවල් තිබුණත් නුපුහුණු මනස කොහොම හරි පටලවා ගන්න. පටලවාගෙන ඉවරලා ඒ පැටලුනේ අසවලාගේ වැරද්ද කියලා නිදහසටත් කරුණු කියනවා. ඒක නිසා ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදාසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඕක තමයි කැකිල්ල වැඩි තමයි උද්දී ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ අපේ හිතේ තියෙන සණ්ඩාල ගතියට නොහික්මිච්ච ගතියට චාරයක් නැති ගතියට අපි මනාපමනාප දෙකට දාසකම් කරනවා දාසකම් කළා අපේ දරුවෝ ඉදිරි පිට එක වෙච්චාම අපේ ගෝලෝ ඉදිරි පිට වෙච්චාම අපේ දෙමාපියෝ ඉදිරි වෙච්චාම අපි ඒකට කියන නිදහසට කාරණා දිහා බලනකොට ඒ හුදු නිදහසට කාරණාවක් විතරයි කවුරුවත් රැවටෙන්නේ නැහැ. නමුත් මේ සෙල්ලම සරුවචනාංශෙත් එක කරන්න බෑ. උන්වහන්සේ මේක හොඳට දැකපු නිසා උන්වහන්සේ ඉන්දිය භාවනා ක්‍රමයක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මේක මේක කරන්න අමාරුයි තේරෙනවා මේක අහගෙන ඉන්නකොටත් තේරෙනවා. මේක වෙන්න පුළුවන් නමුත් කරන්න බෑ මොකද අපි ඊට ඉස්සෙල්ලා සතිය පිටවගෙන ඉන්නවා. ඊට ඉස්සෙල්ලා සාමාන්‍ය ආස්වාස ප්‍රසවාසයේ සතිය, වමේ දකුණේ සතිය, පිම්බීමේ හැකිලිමේ සතිය කර කර ඉඳලා මේ සතිය කැඩෙන සෑම චිත්තක්ෂණයකම අපි මේ චෝදනා කරන සෑම චිත්තක්ෂණයකම මෙන්න වගේ මනාපමනාප දෙක යට ඉඳගෙන හොල්මන් කරන හැටි. බලලා තේරුම් ගත්ත කෙනෙක් කවදාකවත් බාහිර අරමුණු වලට චෝදනා කරන එකක් නෑ. කවදා හරි කියාවි බාහිර අරමුණු වලින් බාධා නොකරොත් කවදාවත් භාවනාව වැඩෙන්නේ නෑයි කියලා විතරක් පිළිගන්නවා. භාවනාව ඝන බහල වෙන්නේ නෑ, දියුණු වෙන්නේ නෑ, භාවනාව මෝරන්නේ නෑ. ඒ නිසා අපි පරිශනාගාරයකට වගේ පරිය භාවනා ශාලාවකට ගිහිල්ලා ඇස් දෙකත් වහගෙන කනට සද්දත් නැතුව නාසයට දිවට අරමුණු දෙන්නේ නැතුව එකම අරමුණක තියලා පුළුවන් තරම් ඉස්සලා කරන්නේ සතිය ටිකක් පුරුදු කරනවා. ආස්වාස ප්‍රස්වාසය ආස්වාස ප්‍රස්වාසය කරලා කරලා කරලා කරලා ඉන්නකොට ඒකෙන් ස්වභාවෙනේ කය වේදනා එනවා. කය වේදනාවක් එනකොටම ආස්වාස ප්‍රස්වාසය වුණ හිත ඒ වේදනාවට දුවන හැටි, සැප වේදනා කරන සැප පහල කරන හැටි, දුක් වේදනා එනකොට අමනාප වෙන හැටි මේක එනකොට කවුරු හරි කියනවනම් අනේ මට භාවනා කරන්න බෑ වේදනාව නිසායි කියලා. එහෙමනම් බුදුහාමුදුරුවෝ කියපු කායනුපස්සනාව වේදනානුපස්සනාවට මාරු වීම මහා අපරාධයක් වෙනවා. නෑ ඒක දියුණුව. කායනුපස්සනාව දියුණු වෙනකොට ඇති වෙන සතියේ වේදනානුපස්සනට යනවා කියන එක ස්වභාවයි බුදුහාමුදුරුවෝ ඒක දේශනා කළා තියෙනවා. නිසා වේදනාව වෙනකොට මේ මනාපමනාප දෙක අනුව හිත ගන්නෙ කෝකද කියන එක. හිත බැහැර කරන්නේ මොකද්ද ගන්නෙ මොකද්ද කියලා කියන එක හොඳට අවදියෙන් හිටියොත් එහෙම අපිට තේරෙන පටන් නම් මේ පිළිබඳව කිසිම න්‍යාය පත්‍රයක් කිසිම කෙනෙකුට නැහැ. අසරණයි. මේක පිස්සු ඇඳිච්ච වඳුරෙක් අත්ත දිහා බලන්නේ නැතුව අත්තට පැනලා අත්තෙන් අත්තට යන්න වගේ අපිට කොච්චර අපි ඔය කතා කරත් පඬිතකම් දක්ෂකම් අපි විනයානුකූලයි අපි ඉන්දිය සංවරයි හරිම කියලා බලන්න බලන්න තේරෙනවා අසරණකම. ඒ නිසා දවසක් සරුවචනාංශ මේ වගේ හොඳට පිරිස හසුරුවාගෙන ලස්සනට බණ ටික කියාගෙන පිරිසට ඉන්දිය සංවරය පිළිබඳව ගැඹුරක් කියලා දෙන වෙලාවේදී මාර්යාට පේනවා සෑහෙන ගාණක් මාර්යාගේ රාජධානියෙන් පැනලා යන්න හදන බව. එතකොට මේ ඡන්ද කාලේ තමන්ගේ ඡන්ද ටික අනුන්ට කඩා ගන්න හදනකොට වගේ අපේක්ෂකනද මනාප පොරේ තියෙන. අන්න ඒ වගේ මායයට කෙනෙහිනවා. මායя දැනගන්නවා බුදුරජාණන් වහන්සේ මේ විදිහේ නිස්කලංක මේ වැඩේ කරන යන්න පටන් ගත්තොත් සෑහෙන ගාණක් ඡන්ද කැඩෙනවා. ඒ නිසා මායයක පාට එනවා පිරිසමැදට මඩ ගාගත්ත කකුල් දෙකෙන් හිතුව බිය ගහක් කරේ තියාන කෙවිතක් අතේ තියාගෙන විශාල ගොවියෙක් වගේ ඇවිල්ලා ආන ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මගේ හරක් දෙන්න දැක්කේ නැද්ද කියලා. බුදුරජාණන්සේ බන්නවා කවුද මේ ඉඳපු ගම මේ තැනක මැද කඩාවැටෙන එක බලනකොට මාරමස්සිනා. එස්කිනා පාපී මාරය තට හරකුන්ගෙන් ඇති කුමන වැඩක්ද කියලා. එතකොට මාරය දැනගන්නවා අඳුනගත්තයි කියලා. ඉතින් මාරයගේ වැඩි ප්‍රශ්න තියෙන්නේ මාරය අඳුනගත්තට පස්සේ එයාට බල බින්දිනවා. නමුත් ඒ වෙනුවට අඩියක් පිටිපස්සට තියලා මාරයා මොකද කියන්නේ? ශ්‍රමණය ඔබ දැනගනින් ඔය ඇහත් මගේ ඔය රූපෙත් මගේ ওই චක්කු විඥානයත් මගේ උඹ හිතනවාද මට උඹට මට මයින් ගැලවෙන්න පුළුවන් කියලා. උඹ දැනගනින් ඔය කනත් මගේ, ඔය ශබ්දත් මගේ, ඔය සෝත විඥානයත් මගේ. ඔය නහයත් මගේ, ඔය සුවඳත් මගේ, ගහන විඥානයත් මගේ. උඹේ දිවත් මගේ, උඹට තියෙන රසත් මගේ, ජීව විඥානයත් මගේ. කයත් මගේ, පහසත් මගේ, කාය විඥානත් මගේ නිසා උඹට කවදාකවත් මගෙන් ගැලවුමක් නැහැ කියලා. බුදුරජාණන්සේ කියනවා මාරේ යම් කිසි කෙනෙක් මේ ඇහ මගේයි කියනවා නම් යම් කිසි කෙනෙක් කියනවා මේ දැකපු රූපය මගේයි කියලා. යම් කිසි කෙනෙක් කියනවා මේ රූපය ඇහැට දකින්න හම් වෙච්ච චක්කු විඥානය මගේ කියලා අන්න උන්දට ගිහලා ඔය බණ කියපන්. මම කවදාකවත් මගේ ඇහැ කියන්නේ මම කවදාකවත් දක රූපය මගේ කියන්නේ මම කවදාකවත් චක්කු විඥානය මගේ කියන්නේ. ඔබ දැනගනින් මම ගියේ පාරක හුලඟක්වත් ඔබට දකින්න හම්බෙන්නේ නැහැ කිය. ඊට පස්සේ මායя පච වෙනවා කියන. බලන්න අපි අහුවෙලා තියෙන අහුවිල්ලේ. අපි හිතන්නේ ලස්සන රූපයක් දැක්කට පස්සේ ෆොටෝ එකක් කරන එන්ලාජ් කරලා පිටිය ගහගත්තට පස්සේ මේ මගේ රූපේ මේකේ පේටන්ටි මගේ මම දැකමයි මේ ෆොටෝ එක දැක්කේ කියලා අයිතිවාසිකම් කතා කරනවා. ඒකල කියනවා අරයට පේන්නේ මට විතරයි හොඳට පේන්නේ එයාට කැටරක් මට නම් හොඳට ඇස් දෙක තියෙනවා කියලා ඇස් දෙක ගැන ලොකු අයිතිවාසිකමක් කතා කරනවා. අනේ ඒ වෙලාවේ සද්ධාහන් නැතුව රූපේ බලපික කොච්චර වාසනාවක්ද කියලා අර හිතේ යූසුලකම ගැන කතා කරනවා. මුත් මේ තුනම මායාවේ ප්‍රෝඩා බව දන්නවනම් අපිට කවදාද පුළුවන් වෙන්නේ ඇහැට රූපයක් දැකලත් නොදැක්ක වගේ ඉන්න. ඇහැට රූපයක් දැකලා අන්ධෙක් වගේ ඉන්න. ඇහැට රූපයක් දැකලා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියන්නේ. ඒක ඕනම කෙනෙක් කියාවි ඒකම හා නෝන්ජල් කතාවක් කියලා. ඕනම කෙනෙක් කියාවි එහෙම දැහත් තියෙනවා නම් පෙර කළ පිනට නේද හම්බුනේ. ඒක දැකපු රූපේ විතර වාසනාවක් නේද? ඒක ගැන අයිතිවාසිකම් නේද කතා කරන්න ඕනේ කියලා. මේක තමයි මේ නෛර්යානික සද්ධර්මයේකුත් නැත්නම් පාරමාර්ථ ධර්මයක් මේ සම්මුතියත් අතර ඇති වෙනස. ඉන්සා සතියෙන් සම්පජාඤ්ඤයෙන් හිටපු කෙනාට මේ ඉන්දිය සංවරය පිළිබඳ මේ බුදුජානන් වහන්සේ දේශනා කරන්නට උත්සාහ කරන දේ දකින්නකොට කැලේක ජීවත් වීමේ වටිනාකම තේරෙයි. ගහක් මුල ජීවත් වීමේ වටිනාකම අනේ තරහ වෙන්න එපා මේ මං කැලේ ඉඳලා ඕගොල්ලෝ නගරේ ඉඳගෙන මේ මගේ ආඩම්බරකමට කියන කතාවක් කියලා. ඒ ගැන මට සෝරි කියලා හිතෙනවා. නමුත් ඒක නෙවෙයි අදහස වෙන්නේ. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒක දවසක් මේ ලොකු සාංශි ඉන්න කාලේ ඒ උපාසක මහත් එක්ක ඇවිල්ලා ඇතරේ පැවිදි වෙන්න හිටියේ. නමුත් මිනිහ හැමදාම කරන්‍යම් කරන්‍යම් කිව්වට කරන්නේ. ඉතින් ඒ වාසක මහත්තයා ඇවිල්ලා කිව්වා අනේ ලොකු ස්වාමීන් වහන්සේ මේ සැරෙත් විශාල පින්කමක් තියෙනවා. ඒක විශාල වැඩ කොටසක් මට තියෙනවා. මේ ඒක නිසා මට එන්න වෙන්නේ නැහැ. මට පැවිදි වෙන්න නැහැ. හැබැයි පුදුමාකාර මේ කැලේ ආවට පස්සේ ඔබ වහන්සලත් එක්ක ඉන්නකොට පුදුමාකාර විවේකයක් තියෙනවා. පුදුමාකාර මට හිත සාන්තියක් තියෙනවා. මේ වැඩ රාජකාරී බහුල නිසා මට ඒ ඒ ඒ අයිතිවාසිකම් බුද්ධියට සින්න කරගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ලොකු සාංශින් දන්නවා මේ වචින්. ලේසියටත් පාසුවටත් දැන දැන වැඩි කරනවා. එහෙම වුණත් නිදහසටත් කරුණු කියන නැත්තම් හදලා කියන කතාව තමයි. මොකද ලොකු සංජ කියනවා මහත්යෝ වෙන මොනවත් නැත්තම් නිදා ගන්නත් කැලේ තමයි හොඳ කියලා කිව්වා. බණ භාවනා කරන්නේ නැහැ, පිනක් දහමක් නැත්තම් නිදා ගන්න වුණත් කැලේ හොඳයි. ඒක හොඳට ඇඳට හේතු වෙලා හතියක් කරලා කිව්වා නිදාගෙන ඉඳලා නැගිටින්නත් කැලේ තමයි හොඳ කියලා. මොකද ඒවා කවදාකවත් අපිව කුප්පන්නේ නැහැ. කැලේ තියෙන මොනම දෙයක්වත් අපිව කුප්පන්නේ නැහැ. නගරේ කියන්නේ මොකක්ද? නගරේ කියන්නේ හන්දියක් හන්දියක් ගානේ ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩ ගහලා කටවුට්ස් දාගෙන ටෙලිවිෂන් දාගෙන පුරංගනාවන්ගෙන් පිරීලා ඉතින් මේක දිගටම මවාගත්ත සුරූපුරයක් වගේ තමයි තියෙන්නේ. ඒ නිසා තපසෙකුට ගියත් රහතන් වහන්සේ නමකට ගියත් බේරෙන්න බැරි තරමේ මා විශාල අවුලක් තියෙනවා. ඇත්තටම කියනවා නම් නාගසමාල හාමුදුරුව රහත්තුනේ නගර මැදදී බීමත් නටන කාන්තාවක් දැකලා. එතකොට ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ලෑස්තිලා ගිය නිසා. නමුත් ආධුනිකෙක් මේ සතියේ නැති ඉන්දිය සංවරේ නැති කෙනෙක් ගියොත් මොකද වෙන්නේ කියලා බලන්න නිසායි සරුවචනන්සේ සඳහන් කරන්නේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිතෙන් අඩු ගන්න දවස් 7-8ක්වත් මෙහෙම කැලේකට අවිල්ල ඉන්න හම්බ වෙනවා. නැත්නම් මේ දායකයෝ වගේ මාසයකට අවුරුද්දකට සැරයක්වත් ඇවිල්ලා මේ කැලේ ගත කරන්න හම්බ වෙනවා කියන එක හිතා ගන්න මුළු සංසාරෙම කරපු ලොකුම පින්කම කියලා. ඒක දිගන සති සම්පජඤ්ඤය පැත්තක දාන්න වෙන මොනම දෙයක්වත් පැත්තක දාන්න මේ පැරණි අපි හිටපු තාට ආයෙත් කැලේ ජීවත් වෙනවා කියන එක. ඒ මොකද ඒ තරම්ම මේ රූපත් මායාවේ ඇහත් මායාවේ චක්කු විඥානත් මායාවේ. ඒ වදියා බලලා හැඟුම් කුප්ප ගන්න නැතුව ප්‍රතික්‍රියා කරන්න නැතුව මමයි දැක්ක මේක මගේ කියා ගන්න නැතුව අපිට ඉන්දිය සංවරයට එන්න නම් අපි අඩු ගන්න එවැනි වාතාවරණයක් ඒකට ගැළපෙන සප්පාය වාතාවරණයක් සපයා ගන්න ඕනේ නැත්නම් අනාතයි නැත්නම් අසරණයි ඉතින් එහෙව් මේ අමාරු වැඩේ නගරයක ඊටාම කාර්යබහුල ජීවිත ගත කරන එහෙම නැත්නම් මේ ආතතිගතව ගත කරන කෙනෙකුට හිතා ගන්නවත් බෑ නමුත් මට අර මම එලි කරගෙන ආපු පාරේ හැටියට යම් කිසි කෙනෙක් ඒ බව දැනගෙන අපි ඉතින් රජපෞල් වල නෙමෙයි ඉතින් අපි කර හම්බ කරන්න ඕන අපිට ඒ සඳහා ගමට යන්න ඕන නගරයට යන්න ඕනේ නමුත් ඒක ඕනකට වැඩි අතිශෝක්තියක් කරගන්න නැතුව මධ්‍යම ප්‍රමාණයේ ප්‍රයෝජන සලකලා වැඩ කරන ගමන් ලද ලද චිත්තක්ෂණේ සතිය වඩ아가න ගියොත් ඒ වඩන ලද සතියෙන් ඉදියාපතයක් මාරු වෙන සෑම වෙලාවක හොඳ විනීත රියදුරෙක් වගේ වැඩි සතියකින් සමාධියකින් ගත කරන්න පටන් අරගත්තොත් පසුගිය අවුරුදු 30 ඇතුළත ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තර කරලියේ සිදුවෙච්ච වැඩ අනුව බලනකොට මේ ඉන්දිය සංවරය කාර්යබහුල ජීවිත ගත කරන නවපන්නේ කෙනෙකුට පවා සති සම්පජඤ්ඤය තියෙනවා නම් කරන්න පුළුවන්. මේක පිළිබඳව විග්‍රහ කරපු ඒ ඒ සෝලේ ලෙරිස් කියන මහත්තයා ලියලා තියෙන ඉන්සයිට් ඇන්ඩ් කාම් කියන පොතේ එයා කියලා තියෙනවා මෙහෙම නොතිබුණා නම් මෙහෙම නොවුණා නම් කවදාකවත් බුද්ධ ආගම බටහිරට යන්නේ බටහිරට ගියේ ඒ තරම් කාර්යබහුල ගත කරත් මේකට සටන් උපක්‍රමයේ දැනගෙන පහර දුන්නොත් එහෙම නැත්නම් යුද්ධයට ඉස්සලා හොඳට ආයුධ සන්නද්ධ වුණොත් ඇත්තටම කාර්යබහුල ජීවිතයේ හරිම සිද්ධි බහුලයි හොඳ හොඳ අවස්ථාවල් දවසකට හම්බ වෙනවා අසත්‍යමත් වුණොත් පමා වුණොත් විශාල කෙලෙස් ධාරාවට යට වෙනවා අප්‍රමාද වුණොත් සත්‍යමත් වුණොත් බේර ගන්න පුළුවන්. ඉතින් පටන් ගන්නකොට කැලේට එනවා කියන එකත් ඇත්තටම සාධාරණයි. නමුත් සති සම්පජඤ්ඤය කියන එක ඉස්සර කරන ගියොත් අරඹන ලද සීලයක් නැති වුණත් දැනටමත් වඩන ලද ඉන්ද්‍රිය සංවරයක් නැති වුණත් දැනටමත් තද්ද බල බයලජ්ජාවක් නැති වුණත් මේ සති සම්පජඤ්ඤය වඩන්න වඩන්න වඩන්න මොකද්ද ක්‍රමයකට සර්වඥාසිකේ තියෙන හරියට මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ වගේ අපිව দমনය වෙන ගතියක් එනවා. ඇතුළේ මේ ඉන්න කෙලෙස් වලට ආශ්‍රය කරන කෑදර මම ආයනේ මාන්නේ දෘෂ්ටි බලබින්දන ගතියකට එනවා. ඒකට සමාදම් වෙන්න ඕන. ඒක දැනගන්න ඕන. භාවනා කරනකොට කරනකොට වෙනකොට ඒකලිවල ඒ වගේ ಗುಣ තියෙන සකල්යාන මිත්‍රය අසු කරන්න ඕන. ඒ බණ නැවත නැවත කියවන්න ඕන. ඒ සඳහා ඒ ඇති වෙන ඒ පුංචි පුංචි පිපෙන විකසිත වෙන තැන් වලට සද්ධාව ඇති කරගන්න. ඒකල නුවණින් සලකා බලනකොට මම මේ දේ මේ වෙනකොටත් ඇති කරගත්තේ අම්මා කියලා දීලා නෙවෙයි තාත්තා කියලා දීලා නෙවෙයි ගුරුරෙක් කියලා දීලා නෙවෙයි කල්යාණ මිත්‍යා පෙන්නපු ආදර්ශය නිසායි සද්ධර්ම ශ්‍රවණය නිසායි මගේම සද්ධාව නිසායි. ඉතින් ඇයි මට මේක ටිකක් වැඩි කරගන්න බැරි කියලා නුවණින් සලකා බලලා හොඳ සති මේ යෝනිසමංස්කාරයක් ඇති කරගත්තොත් අර ඇති කරගත්ත සතිය දිගට වැඩි වේලාවක් හිටන අඛණ්ඩ සතියකට යන්න යන්න යන්න ඒ පුද්ගලයා වෙනදා දුක පිනිස, පව් පිනිස ඇති වෙන මනාපමනාප දෙක දැන් පොහොරක් කරගන්නවා. එනේන මනාපයක් පාසා යටින් වැඩ කරන රාගානුසය. එනේන අමනාපයක් පාසා යටින් වැඩ කරන පාටිඝානුසය. මනාපමනාප දෙක නැතුව ඔද්දල් වෙලා, කම්මැලි වෙලා, නීරස වෙන වාරයක් පාසා යටිපහුවෙන මෝහානුසය, අවිජ්ජානුසය. දිහා බලනකොට මනසට අවස්ථාවක් ලැබෙනවා මෙතෙක්කල් සාමාන්‍ය ජීවිතය දැක ගන්න බැරි අනුසය කෙලස් දක්වාම යම් පිචි පිළිබඳ යම් කිසි ආකාරයක පුලිඟුවක් ගිනි පුලිඟු හැම චිත්තක්ෂණයකම පයින් විචිකම කෙලස් මට්ටමෙත් පයින් පරිඋත් ทาน කෙලස් මට්ටමෙත් පයින් අනුසය කෙලස් මට්ටමෙත් පයින් ඒ සති සම්පජඤ්ඤය හරහා ආවුද දිනු දිනු කරගෙන ගියොත් මෙවුවා ඒ ඒ වෙලාවේ ඒක හඳුනා ගන්නකොට නම් තේරෙන්නේ මගේ ඇතුලේ තියෙන ෂටකම මගේ ඇතුලේ තියෙන මායාවී ගතිය මගේ ඇතුලේ තියෙන සක්කාය දිට්ඨිය මගේ ඇතුලේ තියෙන මාන්නේ මගේ ඇතුලේ තියෙන දෘෂ්ටි කියලා. නේද හොඳට මතක තියානින්න මෙන්න මේ මතු වීම මේක ඇති හැටියෙන් දැකීම <clears throat> සංසාර මීටිසල අපේ වෙලා නැහැ. මේ තමයි වෙන වෙලාව. ඒ වෙලාවට අපි දැනගන්න මේ දකින්නේ කෙලෙස් උනාට මේ දකින්නේ ෂටමායවි ගති වුණාට මේ දකින්නේ ප්‍රපංච ධර්ම වුණාට මේක මේ විදිහෙම දැකීම බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා සාදුවේ සම්මතයි. උන්වහන්සේලා කියන්නේ යථාභූත ඥාන දර්ශන කියලා ඇත්ත ඇති හැටියෙන් දැකීම. මේ ඇත්ත ඇති හැටියෙන් දකින්න කියන රත්තරන්වත් හඳුන්වත් ප්ලැටිනම්වත් නෙවෙයි. දකින්නේ කෙලස්. දකින්නේ සක්කාය දිට්ඨිය. නමුත් කල්යාණ මිත්‍යා කල්යාණ මිත්‍යා ඇසුර ඉන්නකොට කවදාකවත් ඒක පහත් කළ සලකන්නේ ඒ නිසා පිම්බීමක් කියලා කියන්නේ වැඩියෙන්ම අපි කෙලස් වගුරුවන තැන. වගුරුවන කියන්නේ දැනගෙන විසිකරන තැන. අන්න එහෙම කෙනෙක් නගරේ වේවා, ගමේ වේවා, අරණ්‍ය වේවා, එහෙම නැවත නැවත කෙලස් දැකලා කෙලස් ආහාර දෙන්න නැතුව හලන්න පටන් ගත්තොත් ඒ පිම්බීමට එන ඕන කෙනෙකුට ඒ ভাইබ්‍රේෂන් එක තේරෙන්න පටන් ගන්නවා. අනිත් තැන් වල කෙලස් වඩනවා මෙතන කෙලස් හලනවා ආනේම තත්වයක් ඇති වුණාට පස්සේ ඒකෙන් ලෝකෙට එන සාන්තිය තමනුත් පිසුදු වෙන අතර කියලා නිම කරන්න බෑ. ඒ නිසා සති සම්පජඤ්ඤය හුතු සති සම්පජඤ්ඤය නතර වෙන්න දෙන්නේ නැතුව ඒකේ තියෙන මේ සමාජික පැත්ත ආචාර ධර්ම වලට යන මේ බයලජ්ජාව පැත්ත අපි ටිකක් ඒකට යෙදිලා ඒක පොඩ්ඩක් උනන්දු කරන්න ඕනේ. ඒක ටිකක් තනවා වඩලා දෙන්න ඕන. එතකොට ඉබේම ඉන්දිය සංවරේ හැබැයි මෙහෙම එකක් තේරෙයි. Tamange රුචි අරුචිකම් වලට විරුද්ධව යනවා වාගේ තේරෙයි. Tamange පෞරුෂත්වයේ සෑහෙන පෙරලියක් වෙනවා වගේ තේරෙයි. සෑහෙන හැබැයි වෙනසක් නැත්නම් පරිණාමයක් රූපාන්තරණයක් වෙනවා වගේ තේරෙයි. ඉතින් එහෙම වෙනකොට ඕනම කෙනෙක් හිතනවා මං ඉන්නේ හරි පාරද වැරදි පාරද නැත්නම් මම මේ වෙනදා නැති පිස්සු හැදෙනවද මෙහෙම වෙන්න පුළුවන්ද? හරියට දැක පහළ වෙනවා. එමේ දාත් පහළ වුණා බුදුහාමුදුරු ඉන්න කාලේ අදත් පහළ වෙනවා. ඒ නිසා භාවනා කරගෙන යනකොට අන්න එහෙම මතුවෙනකොට අපිට ඉන්න ඕනේ, අපිට තියෙන්න ඕනේ ඒක සාකච්ඡා කරන්න පුළුවන් සාකච්ඡා මණ්ඩලයක්. එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර ඇසුරක්. බුදුන් හිටියානම් අන්න බුදුහාමුදුරු ළඟට අපි දුවගෙන ගිහිල්ලා කියාවේ අනේ බුදුහාමුදුරනේ මෙන්න මෙහෙමයි කියලා. දැන් අපිට නැති නිසා අපි බුදුන් මවන්න ඕන. කොහොමද මවන්නේ? සමග්ගාණන් තපෝසුකෝ. භාවනා කරන්නන් අතර සමගිය ඇති කරන්න ඕන. එතකොට අපිට බය නැතුව කෙනෙකුට මේක කියලා හදා බලා ගන්න පටන් අරගත්තොත් අර බුදුහාමුදුරු වෙනුවට බුදු කෙනෙක් පහළ වෙනවා වගේ. එතකොට ධර්මයේ දකින්නවා ධර්මයේ දකින්නකොට එතන බුදුන් පහළ වෙනවා. ඉතින් මේ සඳහා එක්කෙනෙක් එක්කෙනාට වැඩිය උසස්තුත් නැහැ පහතුත් නැහැ. කාටවත් කවුරුත් කෙනෙක් වෙනුවේ අධිකාරී ශක්තියකුත් නැහැ. අපි කරන්නේ එක්කනට එක්කනට කණ්ණාඩි වෙන එකයි. ඒක නිසා ඒ කල්යාණ මිත්‍ර ඇසු කරලා බණ අහලා සද්ධාව ඇති කරගෙන යෝනිසමස්කාරය ඇති කරන සත්සම්පජඤ්ඤය වඩලා නතර වෙන්නේ නැතුව පුළුවන් තරම් ඒක බයලජ්ජාවට ඉන්දිය සංවරයට ඇති කරන යන්න පටන් අරගත්තොත් මේ හැබෑ වෙනස වෙන්න තනක් නැහැ කාලයක් නැහැ. අපි මේ චිත්තසංතානයේ තමයි ඒකට තන. ඒ නිසා අපි මෙතෙක් කරපු මේ පිංකම් මෙතෙක් කරපු දක්ෂකම් මෙතෙක් කරපු සුතමේ ඥාන සියල්ලම ආයෝජනය කළ කල්පනා කරන්න ඕනේ එnde එnde එnde එnde අපිට මේ හිතේ රූපයක් බලන වාරයක් පාස පුළු පුළුවන් වෙලාවට ඔක්කොම ලන්න යන්න බෑ කවදාක කරන්න බෑ පුළු පුළුවන් වෙලාව පාස රූපයක් බලන වෙලාව පාස සද්දයක් අහන වෙලාව පාස ඒ සතිය කියන කැමරාව දාගෙන ඉඳලා නැත්නම් ආලෝකය දාගෙන ඉඳලා පුළුවන් තරම් ඒ සිදුවෙන දේ සිදුවෙන හැටියට බලලා ඒ තුල ඉන්ද්‍රයන් අසංවර වෙන හැටි අසංවර වෙන හැටි දැකගත්තා නම් දැක ගන්න පුළුවන් වුණා නම් මේ බණෙන් තේරුමක් තියෙනවා. එසේම මේ බණෙන් තේරුමක් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මම නැතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ පුරුද්ද තමයි බණ අහලා ඉවරෙච්චාම මේ ගැන කියන කරන දෙයක් තියෙනවද කියලා අහන එක ප්‍රශ්න තියෙනවද තේරුණාද නැත්නම් ප්‍රකාශන තියෙනවද කියලා අහන එක ඉතින් ඒ සම්ප්‍රදාන කුලව මතු කරනවා කාට හරි කියන කරන දෙයක් තියෙනවා කරුණාකර මතු කරන්න එහෙම නැත්නම් අපි දවසේ වැඩ කටයුතු නිමාව සටහන් කරමින් මේ වැඩ වලට භාවනා වැඩ පිළිවෙලට පෙනී නොපෙනී උදව් කරපු සියලුම කල්යාණ මිත්‍රයන්ට සත්පුරුෂ මණ්ඩලයට ආරාධනා කරනවා මේ පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නී. ඒ වගේම අපේ පින් කැමැති අපේ මියගේ ඥාතීන් හිතමත් බන්දු මිත්‍ර කලත්‍රාදීන් වෙත්නම් ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා අපි මේ ආයාසෙන් රැස් කරගන්නා පිණි උසස් කොටස අපි යත්තන්ට මුදිතාවෙන් පවරනවා කරුණා කළ දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නී කියලා. ඒ වගේම අපි මේ කරන ප්‍රතිහත ධෛර්යය නිසා අපාපටත් මේ සංසාරෙදිම මේ බුද්ධ ගෞතම සීල සම්බුද්ධ ශාසනයේදීම ඒ සාක්ෂාත් කරගන්න බැරි කොටස් සාක්ෂාත් කර ගැනීම මේ ජීවිතයක ලබන්න පුළුවන් උතුම්ම පරම සාන්තියට යන්න අපිට හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඉතින් කියන්න දෙයක් නැත්නම් අපි ගාථා සජ්ජායනා කළ දවසේ ඒ ඒකට ඇත්තටම මේ ලොකු සාංශකේ පොතක් තියෙනවා ආනාපාන සති භාවනාව පළවෙනි කොටස මම හිතන්නේ අපි ධම්මරිකේ බෙදුවයි කියලා. ඒක නැති කෙනෙක් කිල්ලීමක් කරන්න මම ළඟදී පොත් 1000ක් නැවත මුද්‍රණය කරා. ඉතිනවා නම් වශයෙන් කියලා කියන්නේ සාත්තක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ සහ අසම්මෝස සම්පජඤ්ඤේ කියලා. ඒ ඒ ඒ වචන හතර ලොකු ස්වාමීන් වහන්සේ විස්තර කරා නැත්නම් මේ සතිපට්ඨාන අටුවාවේ තියෙනවා. අටුවා ටික විස්තර සහිතව තියෙනවා ලොකු සාංශ බොහොම සාමාන්‍ය භාවනා ජීවිතයේදී අදාළ කොටස සඳහන් කරලා තියෙනවා. මේක ඉතා ලස්සනට කියනවා පණ්ඩිත ස්වාමීන් වහන්සේ, බුරුමි පණ්ඩිත ස්වාමීන් වහන්සේ අපිට වැඩක් පැවරෙනවා. අපිට ආරාධනාවක් කරනවා නැත්නම් අභියෝගයක් කරනකොට ඉස්සල්ලාම යුතුය අයුතු බලන්නේ කියලා. ඊට පස්සේ හැකි නොහැකි බලන්නේ කියලා. ඊට පස්සේ රුචි අරුචි බලන්නේ කියලා. යුතුය දෙයෙන් හැකි දේ තෝරගන්න කියනවා. හැකි දෙයෙන් රුචි දේ කරන්න කියනවා. ඒක කෙරුවා කාදාකවත් අරදින්නේ නැහැ. බලනකොට සම්පජඤ්ඤ හතරම නිකන් අමුතු වෙනම පැකට් එකකට දාලා විකුණන හැටි. දේවල් පුළුවන් කරන්න ඕන වුණාට තමයි බැරි නම් මොකද කරන්නේ? ඔබ බාර අරගෙන මොනව කරන්නේ? කරන එකත් රුචිය නෙවෙයි නම් කරන්නේ කවදාවත් හරියන්නේ නැහැ. නිසා යුතුය යුතු බලන්න, හැකි නොහැකි බලන්න, රුචි අරුචි බලන්න, රුචි දේ කරන්න කවුරු මොන જાති කරුවත් කිරි මෝල් ගහෙන් ගන්නවා වගේ කිරි ගහට හරියනවා. ඉතින් ඒකම තමයි ඔය සම්පජඤ්ඤෙත් බුදුහාමර පෙන්වන්න හදන්නේ. ඒක ඉතින් අපි එහෙම නේ කියන්නේ මේ යුතු අසුකම් කරලා බැරි දේවලුත් අතංගිලි ගන්න. ඒ බැරි දේ වුණත් රුචි අරුචි වුණත් කරන්න හදනවා. කරන්න ගියාම අන්තිමට කොරස් කටේවත් අත දාගන්න බැරුව අනා ගන්න. ඒ සති සම්පජඤ්ඤේ මේ කොමන් සෙන්ස් වලට දාවට පස්සේ ඒක තමයි පන්දිස්වාංශික පොතේ තියෙන්නේ. මම මේ කිව්වේ එහෙම නෙවෙයි ඔය අටුවාචාරින් වංශලා කියපුවාට. දැන් අපි නතර කරනවාද මොකද කියන්නේ අපි එවනම් මේ ඊත්තවතා ചാදී ගාථා සජ්ජායනා කිරීමේ අපි දවසේ පස්වෙනි දවසේ වැඩ නිම කරන්න බලාපොරොත්තු එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං